සෙනෙහෙත් මාස. ඕලෝසුවක් වැටලා තිබුණා අම්මලා තියෙනවා විදදාව. අයිති කවුරුන් හරි නෑ නේද ගන්න.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 අපි අද උදේ කතා කළා සංයුක්ත නිකාය දුකේ චේතනා සූත්‍රය ගැන. ඒකදී ආරම්භනේ විඥානීය පිටියොත් ඒ විඥානීය වෙනුනොත් නැවත නාම රූප වල සලආයතනෙට ජරා මරණ දුක ඇති වෙනවා කියලා සදාගතයන් වහන්සේ පෙන්වනවා ආරම්මණීය විඥානයේ පිළිතන්නේ කොහොමද යම් අරමුණකට හිතනවා නම් කල්පනා කරනවා නම් අනුසය වශයෙන් හෝ පවතිනවා නම් නොසිතුවත් කල්පනා නොකළ අනුසය වශයෙන් හෝ පවතිනවා නම් ඒ ආරම්මණේ විඥානයේ පිළිකියා වෙනවා කියලා මතක් කරලා මම එතෙන්දී එක දෙකට විතරෝගෙන කරනවා ආරම්මණය කියන්නේ මොකක්ද රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියලා ආරම්මණය විඥානය පිහිටිය වෙන්නේ ඒ අරමුණ ඉබගෙන ඊට අනුව අපේ මනෝමය මොහරි සිතුවොත් ඒ හිතන සිතේ තියෙන gati ටික හර ආරම්භණය ලැබෙනවා. අපි ඒකට කියදන මේ එතකොට ආරම්භණයේ විඥානේ පිළිතිහාම අරමුණ අපිට හම්බ වෙනකොට අර සිතේ තියෙන ගතිය තමයි සිහි වෙන්නේ. සිත ඒ සිත සිහි කළොත් අර රූපාරම්මණය තමයි අපිට ඇන්නේ. දැන් පොත කියලා මේ රූපේ දැක්කොත් පොත කියන අදහස එනවා. පොත කියලා හිතුවොත් හිතට මේ රූපේ එනවා. එතකොට ආරම්මණය විඤ්ඤාය පිටියම වෙන්නේ. එතකොට ඒකේ පොදු ලක්ෂණය තමයි දැකපු දේ තියෙනවා කියලා ඉතුරු වෙනවා අපිට. ආරම්භයේ විඥානේ එතකොට ආරම්භනේ විඥානයේ නොපිහිටන්න නම් අනුශය කියන මට්ටමේ අනුශය ධර්මයම දුර වෙන්න ඕන කියලා වෙනවා. එතකොට කල්පනා නොකර නොකිතනවා කල්පනා නොකරන අනුශය වශයෙන්ද නොපිළිතියොත් තමයි අරමුණ විඥානය නොපිළිය වෙන්නේ. එතකොට අනුසය කියන ධර්මතාවය අපිට දුරු කරන්න ලෝකෝත්තර මාර්ග ඥානයක්ම ඕන වෙනවා කියලා මතක් කළා. ලෝකෝත්තර මාර්ග ඥානය කියන්නේ මොකක්ද කියලා කතා කළා. රූපාරාමණී යථාභූත ස්වභාවය සද්ධාරමණ, ගන්ධාරමණ, රසාරමණ, පොට්ටභාරමණ, ධම්මාරමණ කියන ආරමණයන්ගේ යතහ භූත ස්වභාවය නැත්නම් ඇත්ත ඇති සැටි පවතින මත්තම දකින්න එකයි සමාධිත්‍ය කියලා කිව්වේ ලෝකෝත්තර සමාධිය කියලා. ඊට පස්සේ ඒ ඇත්ත ඇති හැටි දකින්නවන කොහොමද ඒක දකින්න ඕනේ? එක එක් ආරම්භණයේ ආරම්භය මතක් කරලා මොන රූපාරම්භණය නම් එක බාහිරයි කියලා දකින්න ඕනේ. ඒ වගේම මහ භූතයන්ගේ උපාදාය රූපය කියලා දකින්න ඕනේ. ඒ වගේම අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගෙන තියෙන කියලා දකින්න ඕනේ. පෙර නොතිදීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකින්න ඕනේ. කියලා මතක් කරා. ඒ වගේම ආරමුණු ටිකේම යථාභූත ස්වභාවය එකම විදිහට ගති ටික සමානයි පොට්ටබ්බ ධාතුවේ විතරක් උපාදාය රූප වෙනකොට මහ භූත රූපය ඇතුළත් කරන ඒ තර ගති ටික එකමයි ඈ බාහිරයි අවිද්‍යාව කම්ම කරන ආහාරයෙන් වෙන්නේ පෙරමුත් වීම හතරම ඉතුරු නැතුව නැති වෙනවා කියන්නේ ඒක තියෙනවා ඊට පස්සේ මම බාහිරයි කියලා කියන්නේ ඇයි කියන ටික විස්තර කළා ඊට පස්සේ මහ භූතයන්ගේ උපහාදාය රූපය කියලා කියන්නේ මොකද්ද කියන කාරණාව විස්තර කළා. ඊට පස්සේ අපිට දැන් ඒකේ මොකක්ද තව එකේ තියෙන උපහාදාය රූපයන් ගැන දැනගන්නවා. දැන් වර්ණ සටහන ගැන කතා කරලා නේද? වර්ණ සටහන කිව්වහම උපහාදාය රූපය කිව්වහම අපිට අර ජලයකට පතිත වෙලා තියෙන වර්ණ සටහන තමයි අපිට ඒකට තියෙන නිම්ම නිමිත්ත. එතකොට කාන්ත ශබ්දයක් ඇහෙනකොට කවදාවත් නොදන්න භාෂාවකින් කවුරුහරි කතා කළොත් අපිට ශබ්ද මාත්‍රයක් ඇහෙයි. ඒක තමයි සද්ධාගම්මනේ නිම්ම. ඒ මට්ටම තමයි යථාභූත ස්වභාවය. ඊට පස්සේ දිවට රසයක් දැනුනොත් අපි කියමු උපතින්ම අස්නොපෙන කෙනෙකුට රූප නිමිති නැහැනේ. ඒ විදිහට මොනවා හරි ටිකක් රස ටිකක් තිබ්බොත් රසය දැනෙයිද? ඇත්තේ නැහැ. ඇත්ත දෙන්නේ ඇත්ත නිසා දිව තියෙනවානේ. ඒ නිසා රස දැනෙනවා. එතකොට ඒ රසයකට නම් ගන්නත් පුළුවන්. ලුණු රස මේක අඹුල් රස පිත්ත රස කියලා නමුත් ඒ රස දැනෙද්දී අපිට ඇඳෙනා වගේ ඒ රසය ලුණු රසට නිමිති හිටින්න බෑ. ඇඹුල් රස මෙහෙමයි කියලා නිමිති හිටින්න බෑ. දැන් අද ඇඹුල් රස කිව්වොත් අපිට තියෙනවානේ ඇඹුල් රස දේවල් වල විස්තර කියන්න පුළුවන්නේ. මොන මොනවා වගේ ඇඹුල් රස. ආ දෝදාම්කේ රසෝරකවේදී. ඒ තමයි රසයට අදාළ නැති කරන්නේ. රසය කියන්නේ රසාරම්භයේ ස්වභාවය තමයි මූල රස, චිත්ත රස, අනුභව රස, දැන රස වෙන්න පුළුවන්. හැබැයි ඒක ගල්ව ගන්නවා එකතු වෙලා නැහැ ඒ රසාරම්භයේ ස්වභාවය. ඒක තමයි උපාදාය රූපේ ඒකද මහ භූත එහෙම නෙමෙයි. ඒ රූප එබඳු රූපේ උපන්දන්නේ දිවෙන අපි ඒකට පස්සේ කතා කරමු. එතකොට මේ උපතින්ම නොපෙනෙන කෙනෙකුට යම් කිසි ගන්ධයක් දැනෙන්න පුළුවන් සුගන්ධයක් හෝ දුගන්ධයක්. නමුත් එයාට ඒකට විස්තර එකතු වෙන්නේ නැහැ. මේ රෝස මලේ සුවඳ, පිච්ච මලේ සුවඳ කියලා එතකොට මේ කිඩාර මල ගඳ කියලා ඒ වගේ ඒ වචනයක් හරිදී කියනවා වල කතා කිව්වොත් එයාගේ මනසේ අර වගේ බුතකන අපි වගේ ඇඳිලා නැහැ. එතකොට ඇස් උපතින්ම ඇස් නොපෙනෙන කෙනෙකුගේ ඇඟට මොනවද ගැටුණොත් සීතල උෂ්ණය මෘදු බව රළු බව තියෙන්නේ. නමුත් පුතුවක් ඇඳ මේසයක් අතක් පයක් සක්ුණා කියලා එහෙම රූප නැහැ. එතකොට සිතට හම් වෙන ධර්ම රූපේ ස්වභාවය තමයි අපිට හිින වෙනවානේ හීන පේනවා. හීනෙන් යම් යම් රූප පේනවා. ඊට පස්සේ අවදි වුණාම ඒක සිහි කරන්න පුළුවන් අපිට. පුළුවන්. ඒ හීනෙන් දැකපු රූපේ සිහි කළා පීවි ලෝකේ අපිට මොනවද කරන්න පුළුවන්? මොකද ඒකෙන් අපිට මොනවද වැඩ ගන්න පුළුවන්? හීන පෙනෙන හැම හීනෙකම තියෙන රූපයක ස්වභාවය තමයි. හැම ධම්ම රූපෙකම ස්වභාවය එකයි. ඒකෙන් ත්‍රිවිධ ලෝකයේ කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ සම්බන්ධතාවයක් නැහැ. ඔක තමයි ඔය රූප ටිකේ ලක්ෂණය. ඊට පස්සේ එතන කයට ගැටෙන පොට්ටම්පිය විතරක් විශේෂණයක් තියෙනවා. ඒ තමයි මහ භූත. කෙලින්ම පඨවි ධාතුවමයි අපි ස්පර්ශ වෙන්නේ. ඒ හින්දා ඒක උපාදාය රූපයක් නෙමෙයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ රළු කාර්කස තද ස්වභාවයෙන්ම කෙලින්ම අපිට ස්පර්ශ වෙන්නේ. එතකොට ඔන්න ඔය ටික තමයි අපිට හම් වෙන රූප ටිකේ ආරමණයන්ගේ සැබෑ ප්‍රකෘති ස්වභාවය. එතකොට සම්මා දිට්ඨිය තියෙනකොට එයාට ඇහැට රූපයක් පෙනෙනකොට ওই විස්තර ටික තියෙන්න ඕනේ. මොකද බාහිර රූපේ කියන එක බාහිර එකක්මයි කියන කාරණාව තියෙන්න ඕනේ. ආධ්‍යාත්මික තමන්ගේ ශරීරයම දකින්න බැරි බවක් තියෙන්න ඕනේ. බාහිර ශබ්ද හැම වෙලාවෙම සත්‍ය බාහිර ආධ්‍යාත්මික සත්‍යෙම තියෙන බෑ. එතකොට ඒ වගේ ස්පර්ශ ආයතන හයම ආධ්‍යාත්මික බාහිර කියලා බෙදන්නේ නැතුව බාහිරමයි කියන මට්ටම තියෙනවා. අපි මතකද අර සූත්‍රයක් කතා කළා සමචිත්තපරිය සූත්‍රය කියලා. ඒකේ මතකද ආධ්‍යාත්මික සංයෝජන කාමරගයි බාහිර සංයෝජන උද්දම් භාගයේ කියලා මතක් කරන්නේ මොකද කාම රාග මට්ටමේ තියෙන මේ කායික තියෙන නිමිති අතපය හතරක්ම තියෙන ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඇවිත් හතර එළියවොත් තියෙන උඩයට සරස කියලා මයින්න පුළුවන් මේ කයකට තියෙන කාම භූමියක තියෙන නිම්ම තියෙන මේ කයේ නිමිති අතහැරෙනවා එනට ඒ නිසා ඊට පස්සේ දැන් අපිට තියෙන එකම ඇයි රූපායතන රූපාරම්මන සද්ධාරම්මන ගන්ධාරම්මන රසාරම්මන උත්තරාරම්මන ධම්මාරම්මන කියන මේ බාහිර ආරම්මන ටික හැදිලා තියෙන හේතු ටික. අපි එතන පංච උපාදස්කන්ධයේ උදේට හේතු පහක් තියෙනවා. අවිද්‍යා, කර්ම, සංහා, ආහාර, නිබ්බත රස නොදකිනුනේ. ඒ පහම තියෙනවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ තම කියලා එතකොට දැන් මේ ඇහැට පෙනෙන රූප ගන්න මේ රූප හැදිලා තියෙන්නේ මම නෙමෙයි කියන්නේ දුර්ජනක දේශනා කරන අවිද්‍යාව කර්ම තණ්හාව ආහාරයෙන් හැදිලා තියෙන්නේ එතකොට දැන් අපි හිතාගෙන ඉන්නේ බාහිර තියෙන රූපයක් නේ අපිට පේන්නේ කියලා නේද? එතකොට බාහිර තියෙන ওই ගස් වලට අවිද්‍යාවෙන් ඇදලා තියෙන්නේ. කර්මෙන් ඇදලා තියෙන්නේ. ඇයි කියන තථාගතයන් දේශනා කළේ? දැන් අපි හිතාගෙන ඉන්නේ මේ ගොඩ නැගිලි ගස් කොළන් ඕවා තියෙනවා අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා ඒ තියෙන වස්තු තමයි අපිට පේන්නේ කියලා නේද? එතකොට ඒ කියන්නේ ඒවත් ඔය මට්ටම පැහැදිලිලා ඉපදලා තියෙන අවිද්‍යාව තමයි. එහෙනම් ඒකට හේතුව තමයි මේ ඇහැ හැදෙන්නේ අවිද්‍යාව කර්ම සංහා ආහාර කියන ටික. ඒක වෙන්නේ අපි කියමු මරණාසන්න මොහොතේදී අපි පෙර ජීවිතේ ගමු කරපු කුසල වේවා අකුසල වේවා කර්ම නිමිත්තක් ඇස් ඉදිරියට එනවා හිතට පේනවා කියලා. එතකොට ඒ කාරණා නිමිත්ත ඇතිකලිය අවිද්‍ය සංකාර කියන ටිකෙන් අවිද්‍යාවෙන් කාරණා නිමිත්ත වෙනකොට ඔක්කොම තියෙනවා නිකාන්තික්ෂණය කියලා. ඒ හැම අපි කවුරුවත් හැම කෙනෙක්ම ප්‍රතිසන්දියට යන්නේ තණ්හාව නිසා. පටිච්චසමුප්පාද තණ්හාව පාදන බව කියලා තියෙන්නේ. එතකොට ඒ කර්ම නිමිත්තේ ඇත්ත නොදැන ඒ නිමිත්තට තණ්හාව ඇති වෙන තණ්හාව කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඒ මොහොතේ ආරමුණ හිතෙන් අල්ලගන්න කම්ම තණ්හාව අජ්ජෝසාරිතට. එතකොට හොඳ කියලා නරක කියලා ආයෙ වෙනසක් නැහැ. එතකොට ඒ පෙනෙන කර්ම නිමිත්තට තණ්හා කළාම විඥානයේ පිළිචියාම දැසගත්තාම ඒ අරමුණ හිතෙන් අල්ලගන්න කමම තණ්හාව. ඒ නිසයි ප්‍රතිසන්දි වශයෙන් මෞඛසකට දැසගන්නේ. එතකොට විඥානයේ මෞඛසකට දැස ගන්නකොට අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටිකක් තියෙනවා. ඒ මෞඛසයේ තියෙන බීජ කර්ම අසුර කරගෙන පවතින විඥානයට. එහෙම පැමිණි විඥාණයට පවතින කනගුණ ආහාරය මෙහෙම ලැබෙනවා. ඒ කනගුණ ආහාර ටික ලැබෙනකොට මේ හිතේ තියෙන කර්ම ගති වලට තමයි රූපය රාශි වෙන්නේ ඇවිල්ලා. එතකොට කනගුණ ආහාරයෙන් හැදුණු හැදෙන්නේ අර හිතේ තියෙන ගති වලට. එතකොට හිතේ තියෙන කර්ම ගති වලට අර කනගුණ ආහාරයෙන් රාශි වෙනකොට ඔතන කියනවා මේ සිතේ තියෙන සිතයි සිතුවිලි දෙක කබලිකාහ රූපේ බැඳිලා තියෙනවා. ඒ රූපය මේ සිතේ බැඳිලා තියෙන අන්‍යමඤ්ඤ ප්‍රත්‍යක්ෂ ලෝකට කියන්නේ. එහෙම වෙනකොට දැන් අපි දිට්ඨියක් තෙත දිට්ඨියකට කඩදාසියක් තිබ්බොත් අර දිට්ඨිය කියන තෙතමලට උරා ගන්නවනේ. ඒ වගේ මේ සිතේ තියෙන gati ටික උරා ගන්න තියෙන අර රූපෙට. ඔය කියන විඥානේ මේ කය හැඳිලා තියෙනවා. ඊට පස්සේ මේ කය සිතේ දින ගති ටික උරාගෙන තියෙනවා. එතකොට දැන් සිතේ තියෙන ගති වලට අනුව තමයි රූපය හැදෙන්නේ. රූපය හැදෙන ගානට තමයි සිත පවතින්නේ. මෙහෙම වෙනකොට නාම රූප හැදෙනවා කියනකොට නාම රූප දෙක පවතිනකොට හැදෙන්නේ ඇහැ කන දිව නාසය ශරීරය කියලා මේ ප්‍රසාද ටික තමයි පිළිගන්නේ. මහ භූත ටිකේ මේ වගේ ප්‍රසාද විදිහට මහ භූත ටිකේ ප්‍රසාද හැදුනේ සිතේ තියෙන ගති නිසායි. මහ භූත ටිකෙන් තමයි විඥානය බැඳිලා තියෙන්නේ. විඥානය බැඳ තියෙන මහ භූත ටිකේම ප්‍රසාද පිළිචි සිතේ තියෙන ගති නිසා. ඒ නිසා මේ ඇහැට කියනවා කර්මජ රූපයක් කියලා. කන්න නාසය දිව ශරීරය ට කියනවා කර්මජ රූප කියලා. ඇයි මේ කර්ම දෙක කියලා කියන්නේ සිතේ තියෙන කර්ම ගති ටිකට මේ ප්‍රකාශ ටික ඇතුළේ තියෙන්නේ. එතකොට දැන් එහෙම ප්‍රසාද ටික හැදුනේ ඇයි? කෙනෙක් යනවා මාළු වල්ලා. දැන් දැලක් බඳිනවා. මේ දැල බඳින්නේ මොකටද? දැලක් කියන්නේ මාළු වල්ලා. ඒ මොකද මාරු කරන්න කියන කැමැත්ත. ඒ වගේ ප්‍රතිසන්දියේ තුළ විඥානය රූප තණ්හා, රස තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ තණ්හා කියලා ඕය ආරම්භ වලට තියෙන තණ්හාවෙන් ඕව බින්දින්න අහන්න ඕනේ හිඳයි මේ මම උසට ගැටගන්නේ. දැන් එතන ඉඳලා ඒ වාඩියේ ඉඳලා මෙයා දැලක් කියනවා සත්තු ගොදුරු කරගන්න පුළුවන්. මොකද එතකොට කන්න පුළුවන්. ඒ විඥානයේ රූපේ දැසගෙන එයාගේ සිතේ තියෙන ගති වලට මේ චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද කියන්නේ මේක දැලා මේ දැල කියනවා මොකටද ගොදුරු ගන්න ගොදුරු වල ගන්න එතකොට දැන් මේ ප්‍රසාද ටික හැදුනහම වෙන්නේ මොකක්ද මහ භූත ටික ගන්න පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා සුත්‍රාෂ්ටක මට්ටමේ රූප කලාප ටිකක් තමයි අවකාශ ධාතුවේ තියෙන්නේ. එතන වර්ණ ගන්ධ රස ඕජා කියන උපාදාය රූප ටික පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූතයන්ගෙන් වෙන් කරන්න බෑ. මහ භූත ටික මේ ටිකෙන් වෙන් කරන්න බෑ. කොහොම රූප කලාප තියෙන තැනක මේ ඇහෙන් තමයි වර්ණ සටහනක් හදලා පෙන්නන්නේ. එහෙම වර්ණ සටහනක් හදලා හිතින් හිතටම විඳින්න හදලා තියෙනවා. ඒකයි අපි අපේ කර්මයෙන් විඳිනවා මිසක පිටත කිසි දෙයක් අපි විඳින්නේ නැහැ. අපි පුරාණ කර්ම විඳිනවා කියලා කියන්නේ පුරාණ කර්මයට ආයතන ටික හදාගත්තා. ආයතන ටික හදාගත්තාම මේ ආයතනයෙන් මොකද කරන්නේ? අපි රූප බලන්න කැමති තිබුණේ අපිට කැමති විදිහට රූප බලන්න පුළුවන් රූප හදලා දෙනවා මේ ආයතන. එතකොට ඇහෙන්ම හදපු රූපේ තමයි අපිට විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසායි මේ පෙනෙන රූපය හදන්න රූපයේ හැදුන එකට තියෙන gati ටික කියන්න වෙන්නේ ඇහැ හැදිච්ච gati ටිකෙන්මයි. ඈදුනේ අවිද්‍යා කර්ම තණ්හා අනුගුණ ආහාරය කියලා මේ ටික ඔක්කොම එකතු කරලා දැන් ප්‍රසාද ටික ඈදුනේ ඒ කියන්නේ මහ භූත රූපයයි චිත්තජයසික ටිකයි එකට එකතු කරලායි දැන් මේ නාම රූප වල සලආයතන කියලා තියෙනවා එතකොට ආයතන ටිකට හේතුව මොකද්ද නාම රූප නාම රූප නාම ධර්ම රූපයට රූපේ නාම ධර්මයට මේ නාම රූප හේතුයෙන්ම තමයි නාම රූප පත්‍ය සලආයතන ආයතන ඇතුළත තියෙනවා ආයතන වලට හේතු නාම රූප නාම රූප වලට හේතු විඥානය මේ ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ පැමිණීම නිසායි මේ රූපයේ සවිඥානික වුනේ ඊට පස්සේ අන්‍යමඤ්ඤ ඕනෝට උපකාරී වුනේ එතකොට ඒ විඥානයේ දෙන්න පැමිණෙන්න හේතුව කර්ම නිමිත්ත කර්ම නිමිත්ත හේතුව අවිද්‍යාව කියලා ඔන්න අපිට හම්බ වෙනවා. එතකොට මේ නාම රූපයෙන් අනුග්‍රහ දක්වපු ප්‍රසාද ටික ඉබඳු ප්‍රසාදයකින් ප්‍රසාදය ඉදිරි පිටට එන්නේ සුද්‍රාෂ්ටක මට්ටමේ රූපකලාප ටික. නමුත් ඇහෙන් ඒ දිහා බලනකොට අපිට හැඩ සටහනක් වර්ණ සටහනක් උපද්දලා හිතට පේන. එතකොට ඒ බාහිර රූපයට ඒ බාහිර රූපේ හැදෙන්න තියෙන හේතු ටිකට කියන්න තියෙන්නේ ඇහැ හැදිච්ච හේතු ටිකමයි. ඒක දැන් මෙතන කියන මහ භූත ටික නෙමෙයි මේ පෙන්වන්නේ. උපාදාය රූපනේ. එතකොට ඒ උපාදාය රූපය හදලා තියෙන්නේ ඇහි. අපිට. අර මම ඉස්සර මොහොතෙන් වැලි කැට ටිකක් වෙන තැනක වැලි ගොඩක් කරලා දෙනුනේ අපිට මේ ඇහි. එතකොට ඒ පෙනෙන වර්ණ සටහන වර්ණ සටහන ඇහැ නිසා අපිට පේන්නේ. එතකොට ඒ රූපයට කියන්න තියෙන්නේ ඇහි ගති ටිකමයි අවිද්‍යාවපත්යෙන් කර්මපත්යෙන් තණ්හාපත්යෙන් ආහාරපත්යෙන් හටගන්නේ මේ වර්ණ රූපේ කියන එක. මොකද මේ සතහන හදන්න වෙන කෙනෙක් නැහැ. එයාට වෙන අයිතිකරුවෙක් නැහැ. ඒ නිසා ඔය නිසායි අපි අපේම කර්මය විඳිනවා අපි ලෝකය හදාගෙන පරිහරණය කරනවා කියලා කියන්නේ. ඒ නිසා. එතකොට කනට ශබ්ද ඇහෙනකොටත් එහෙමයි කන නිසයි ශබ්දයේ කනේ නිසා ශබ්දයක් උපද්දලා ඒ කණෙන් හදපු ශබ්දයයි අපිට අහන්න සකස් කරලා තියෙන්නේ අපි අපේ ජීවිතයෙන් එළියට ගිහිල්ලාම නැහැ කවදාවත් යන්නේ නැහැ. එතකොට එකයි මේක මේ විතර බඳුවක් ඇතුළේ ඉන්නවා වගේ කියලා ප්‍රජානන්ත උපමා කරනවා. අපි අපේ ස්පර්ශ ආයතන හයෙන් ඔබට කවදාවත් ගිහිල්ලා නැහැ. ගිහිල්ලා නැහැ. ලෝකෙ කියලා කිව්වේ ඒකට. එතකොට ඒ කණෙන් හදලා දෙන ශබ්ද රූපය තමයි ආපහු හිතට විඳලා තියෙන්නේ. එතකොට මේ ශබ්ද රූපයට අපිට කියන්න තියෙන හේතු ටික කන හැදෙන්න තිබුණු හේතු ටිකින්ම තමයි කියන්න වෙන්නේ. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතු ටික තමයි කන හැදෙන්න හේතුනේ. ඒ උපසු කණෙන් හදලා පෙන්වන සත්‍යයට මොකද කියන්නේ? ඔය හේතු ටික. ඊට පස්සේ හැබැයි පොඩි වෙනසක් තියෙනවා. ඔය රූපෙටයි සබ්දෙටයි කියනවා අසම් අසම්පත්තග්ගාය කියලා. ඒ කියන්නේ ඇහැ කන කියන ධර්මතා දෙක මුල් කරලා මුල් වෙලා තමයි රූප ශබ්ද හදලා ආපෝෂණ විදිහට හදලා තියෙන්නේ. එතකොටවත් මහබෝධ කිඹුතනම තියෙද්දි රූප සටහනක් හදලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා ඇහැට. මහ භූත තිබූ තැනම තියෙන සත්‍යයක් සත්ව රූපයක් හදලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා කනට. ඒ හින්දා ඒ බාහිර මහ භූත මේ ප්‍රසාද වලට ඇවිල්ලා හැපෙන්න ඕනේ නැහැ. ඒ නිසා තිබූ තැනම තියෙද්දී රූප ශබ්ද හදන හින්දා එකට කියනවා අසම්පත්තග්ගාය කියලා. පැමිණීමක් නැහැ. පැමිණෙන්න ඕනේ නැහැ. ධර්මයේ පෙන්වන්නේ දැන් ගිහි ගොඩක් පේනවන ඕක ඇගේ ඇහි ඇවිල්ලා හපුවොත් ඇහැ පිච්චෙනවා කියලා. නම් එතනම තියෙද්දිම අපිට මේ සටහන බලන්න පුළුවන්. අකුණක් එහෙම ගහනකොට සුබෝ දැනුම තියලා අපිට හඳ අහන්න පුළුවන් කනටම විදෙන හඳ වැදුනොත් කන කුකුල් ඇදෙනවා. නමුත් එහෙම වුන්නේ නැහැ. ඒ නිසායි මේ රූපේ සත්‍යය කියන එක හැත්තම 100 ගණන් ගානක් දුරට තැපල් කළවන තියවන්න පුළුවන්. අනිත්‍යව පුළුවන්ද කියලා බලන්න බැහැ. මේක ඒ තැන තියලා ඒ රූප නිමිත්ත යවන්න පුළුවන් ගන්න පුළුවන් මොසොල. ඒ හින්දා. ඊට පස්සේ දිව ගන්න දිව හැදලා තියෙන අවිද්‍යාව කර්ම තණ්හා ආහාර පිටකින් හැබැයි සම්පත්තකාරයි. බාහිර තිබුණ රස දැනෙන්නේ නැහැ. ප්‍රසාදිය ඇවිල්ලා මහ භූත ටික ප්‍රසාදිය වදින්නවා. වැටුනහම මහ භූතයන්ගේ තියෙන වර්ණගත රස කියලා කොටසක් තියෙනවා. ඒ ප්‍රසාද ඒ මහ භූත රූප කලාපයන්ගේ තියෙන රස කොටස් ටික උදුරලා අරගෙන රසයක් හදලා හිතට එන්න හදනවා. මහ භූත වල තියෙන රස කලාප ටික නෙමෙයි. ඒව උදුරලා අරගෙන හිතට විඳින්න හදනවා. ඔකදී අපිට කොහොමද දැන් අපිට මොනහර කෑමක් කන්න ඉවර තිබ්බොත් අපිට දැනෙන රසයට වඩා එක එක්කෙනාගේ රසය වෙනස්. අපි කියන දැන් චක්‍රවර්ති රජ කෙනෙකුට රසනහර 700ක් පිළිතුරලා තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙනවා වගේ සිය ගුණයක් වැඩිපුර රසය දැනෙනවා කියන්නේ. එයාගේ කර්මයට. එතකොට ඒ බඳු රසයක් හදලා දෙන්න පුළුවන්කම් එකම අග්ගලාවක්. අරගෙන අපේ දිවර තිබ්බ චක්‍රවර්ති රජුගේ දිවර තිබ්බොත් අපිට වඩා රස දැනෙන ගතිය අපිට වැඩි. ඒ මොකද ඒ ඒ රසය ඇති කිරීමේ රස රූපය ඇති කිරීමේ හැකියාව ඒ දිවේ තියෙනවා. නිසා ඒකයි ඒ රස රූපයේ දිවෙන් උපත්තු රස රූපිතයි ඒ රාජ්‍ය රෝගයෙන් දෙන්නේ. අපේ අපේ මන්තුමක උපත්තු රස රූපිතයි අපි බැඳෙන්නේ. මහ භූතයේ උපකාරක ධර්මයක් නම් අවස්ථාවක තමගේ ආයතනය හරහා උපදපු දේ විතර අපිට හම්බෙලා තියෙන්නේ අපේ ආයතනයේ හමු නොවන දෙයක් ගැන අපි දන්නේ නැහැ. එහෙම නේද? දැන් අර ඔක්කොම තමයි මම ඔය ඇහැට පෙනෙන එකටත් කියන්නේ. එකම වර්ණ සටහන දැනුත් ඇති අපි දන්නේ නැහැ. මට පේන මේ හැත්තලුන්ද ඔයගලන්ට පේන්නේ කියලා. ඔයගලන්ට පේන දේ මට පේන්නේ කියලා අපිට හිතන්න බෑ. අර තියෙන වර්ණාන්දතාවය කියලා කියන මොකද කියන්නේ කෙනෙකුට අපි කොළ පාටයි කියලා පේන අරමුණම රතු පාටට පේනවා රතු පාටයි කියලා පේන එක කොළ පාටට පේනවා ඒ කියන්නේ සමහරවිට රතු පාට කියන එක පේන්නේ රූප පේන වර්ණයන්ගේ අන්දතාවයක් කියලා වර්ණාන්දතාවය කියලා කියන්නේ මම කියන්නේ බාහිර තියෙන පාට නම් පේන්නේ තියෙන දේ නම් පේන්නේ එකම වර්ණය කෙනෙකුට දෙයාකාරයෙන් පේන්නේ කොහොමද? දැන් අර දන්නවා එකේදී ඒ ඇහි ස්නායු දෝෂයක් කියලා දැන් වෛද්‍ය විද්‍යාවේ හිතාගෙන නමුත් ඒක ස්නායු දෝෂයක කර්ම දෝෂෙින්ද? එතකොට ඒ ඇහි ස්නායු දෝෂයක් හඳුනනම පේන්නේ මොකද්ද වර්ණය වෙනස් වෙන්නේ. ඒ කියන්නේ යථාර්ථයෙන් බලනම කර්ම කර්ම කර්මය අරුවක් තියෙන්නේ. ඒකදී මම ගත්ත මේ රූප මේ ආයතන ටික අත්‍ය බාහිරයි කියලා හිතනවාද ආධ්‍යාත්මික ආයතන ටිකෙන් උපද්දපු අපි උදාහරණයක් ගත්තොත් ඇහැ නැතිනම් රූපයක් ගැන නිම්මක් කීයද? ඒ අපි නෑ බාහිරයි කියලා කියන්නේ මේ තියෙන රූපේ බාහිරයි හරි කියලා තර්ක කරන්න හරි අපිට රූපයක් ගැන දැනුමක් තිබුණා නම් ඇහැ හරන්නේ. ඇහැ නැත්තම් තිබිච්ච එකක් හම්බ වෙන්නේ කියලා තර්ක කරන්න නිම්මක් තියද? නෑ. එතකොට කියන සත්‍යයක් නේ අහන්නේ කියලා හරි සත්‍යය කියලා තර්ක කරන්න හරි නිම්මක් හම්බුනේ කන නැන්දයි. කන නැත්තම් නොවෙනවද අපිට? ඒ වගේ දිව නැත්තම් රසයට නින්නේ නැහැ. ඒ වගේ ඊට පස්සේ ගන්ධ රූපය කියන එක උපදන්නේ නාසයෙන්. රස රූපය කියන්නේ කයට දැනෙන පොට්ටබ්බේ මහ භූත උනත් ඒ වෙලාවේදී මහ භූතයන්ගේ තියෙන පඨවි ගතිය දැනෙන්නේ කාය ප්‍රසාදය හරහා අපිට. එතකොට මහ භූතයන්ගේ නැ සීතල මහ භූත, රස්නේ මහ භූත, තියෙනද සීතල පඨවි? එතකොට උණුසුම් පඨවි, එතකොට රිදෙන පඨවි, මෘදු පඨවි තියෙනවද? පඨවි වෙන වෙනම රූප තියෙනවා. නමුත් මේ කායක සාපේක්ෂව පඨවි ධාතුවේ ගති වෙනස්කම් තියෙනවා. පඨවි ධාතුවේ කායේ ප්‍රසාදයට සාපේක්ෂවයි. ඊට පස්සේ සිත කියන එක කලම අවිද්‍යා කර්ම සංහාවන් ගෙලියුක්තයිනේ. ඒ අවිද්‍යා කර්ම සංහාවෙනු කනබුන ආහාරයෙන් වෙන උදව් වෙලා ගත්ත රූප නිමිති, සද්ද නිමිති, ගන්ධ නිමිති, රස නිමිති තමයි මනෝ විඥානයේ අපේ ධර්මායතනය හරවන්නේ. ඒකට අනුබද්ධමයි තව යමක් අපි හිතනවා කියලා හිතුවා නම් මේ ස්පර්ශ ආයතන පහෙන් සම්බන්ධ කරගත්ත දේවල් අනුවමයි ගොනු කරලා අපි හිතන්නේ. එතකොට හිතට පහළ වෙන දේවලු අවිද්‍යා කර්ම තණ්හා ආහාරය කියන්නේ ඒ රූපතයි තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට දකින්න පුළුවන්කමක් තියෙන්න ඕනේ මේ පෙනෙන රූපය හැදිලා තියෙන්නේ බාහිර දෙයකින් කියලා හිතන්නේ නැතුව. ඔකෙන් හොඳට පෙනෙන එක සිද්ධියක් තියෙන්නේ මොකද්ද? බම්බයක් මොන ශරීරයෙන් ලෝකේ දකින්න කියලා කියන සිද්ධිය කියනවා. ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික හේතු ටික නිසා ඇහැදිලා ඒ ඇහෙන් උපද්දසු යමක් නම් අපිට පෙනෙන්නේ අපි බාහිර තියෙන දෙයක් හම් වෙලා හෝ ජීවත් වෙලා තියෙද? අපි අපේ කර්මය වට අපේ ජීවිතේ වට අපි හම්බ කරගත්ත දෙයින් අපි ජීවත් වෙලා තියෙනවා. ඕක තමයි කම්මස කෝමි කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ යම් කම්මං කරස්සාමි කල්යාණං පාපකර්ම තත්ත්වය දුගවිසාමිති කියලා කියන්නේ කර්මය උපත්ති කොට නෑදෑ කොට පිළිට කොට පිළිසරණ කොට පවතිනවා යම් කර්මයක් හොඳට හෝ නරකට කළොත් ඒකේ විපාක සමන්ත මිදිට වෙනවා කියලා අහලා තියෙනවා ඒකයි දැන් මම කතා කියන්නේ සමහර පෙරේත ආත්ම තියෙනවා මේ ඇහෙන් බලනකොට ජලය පේන්නේ පේන්නේ දේතරෝ වගේ ඒ වතුරම මිනිස්සු බැලුවහම එයාට පේනවා වතුර කියලා. ඇයි? දැන් ඕගොල්ලන්ගේ කර්මයට ඔය ප්‍රසාද ටික වෙනස් වුණොත් වතුර ටික ලියතර වගේ පේනවා. ඒ වතුර ටිකම අපිට පේනවා වතුර කියලා. කර්මයට වෙනස් වෙච්ච කෙනාට ඒක පේනවා. ලියතර. දැන් වතුර ටික පුවගන්න පුළුවන් ඉලයක්. බෑ. තමන්ගේ පිහිට තමන්ගේ පිළිසඳු තමන්ගේ කර්මය. එයාගේ කර්මයම වෙනස් වෙලා වතුර කෙරෙන ඇහක් හදලා දුන්නොත් විතරයි ඒක බොන්නේ. නැත්තම් අපිට ආය කොහොමද අපි හිතාගන්නේ අම්මා තාත්තා නෑදෑයෝ තමයි අපිට පිළිහිට පිළිසරණ කියලා. නෑ කර්මය අපිට පිළිහිට පිළිසරණ. එතකොට ඒ නිසා හොඳට පෙන්නනවා ලෝකෝත් ඒක ලෝකෝත්තර කියලා කියන්නේ තියෙන ලෝකික ජීවත් වෙන මට්ටම මේ ලෝකයේ කියන කාරණාව අතහැරලා බබ්බයක් පමණ ශරීරය තුළින් ලෝකයේ හටගෙන නිරුද්ධ වෙනවා කියන දර්ශනයකට කියන මේ ලෝකෝත්තර දර්ශනය හරියට. ඔයගලන්ට එතකොට පුළුවන්කම තියෙන්න ඕනේ ඇහැ රූප කන ශබ්ද කියලා මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන මේ ආරම්මන ටික අවිද්‍යා කර්ම තමයි ආහාරයෙන් ආහාරයෙන් හැදුනේ කියලා කියන්නේ මොන වෙලින්දයි ඒක තේරුණාද? අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති පෙර නොතිදීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකින්න. ඔය ටික එනකොට අර ඒ ගතිය ඉබේම තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට ඇහෙන් බලන නිසා ඇහෙන්ම මේ රූපසටහන උපද්දලා පෙන්වන්නේ කියලා දැක්කොත් දකින්න කලින් තිබ්බන මේ දැක්කන් පස්සේ තියෙනවා නෙමෙයි අවස්ථාවට උපදින දේකුයි පේන්නේ කියන එක තියෙනවා. මම ඔකට කියන්නේ මෙතනෝ තියෙන තැනක ජලය වගේ අපිට පෙනෙනවා නම් අපිට පෙනෙන ජලය වගේ රූපය ඇහෙන් හදපු එකක් මිසක ඒක අර නලියන නිර්මී තියෙන එකක් නෙවෙයි. ඒ නලියන නිරුවත් ඕනේ. මේ ඇහත් ඕනේ, හිතත් ඕනේ. එතකොට අපිට හම්බ වෙන්නේ නිවිගෝ වගේ රූපෙට කියන්න වෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුනේ කියලා. ජඩේ වගේ රූපෙට. ඒ රූපේ ස්වභාවය තමයි මොකද ඇහෙන් බලපු නිසාම මෙහෙම එකක් පෙනෙන්නේ. එතකොට දකින්න කර තිබ්බ නෙමෙයි ඇහෙන් බලන නිසා කියන්නේ දැක්කයන් පස්සේ තියනවා නෙමෙයි මොකද වෙන්නේ? ඉතුරු නැති ඒ වගේ මේ ඇහැට පෙනෙන රූපාරම්මනේ යතහ භූත ඥානය කියලා කියන්නේ දකින්න පෙර තිබ්බා නෙමෙයි දන්නවා මහ භූත තියෙන තැනක ඇහැ නිසායි මෙවඳු සටහනක් හදලා පෙන්වන්නේ කියන එක දන්නවා අපි බස් උයාගෙන කන්නේ හදාගෙන මොන්නේ වගේ රූප හදාගෙනයි පරිහරණය කරන්න කියන එක කියනවා ඇහැ අහකට යනකොටම දැකපු දේ තියෙනවා නෙමෙයි. හැබැයි ආපෝ ඇහැට මෙබඳු ධාතු එකතු මෙබඳු රූපයක් හදන්න පුළුවන් හේතුව තියෙනවා. එතකොට ඒ නිසා පෙනෙන රූපය කවදාවත් කියනවා නෙමෙයි. හැම වෙලාවෙම ධාතුනානත්වය නිසා සංඥානානත්වයක් පහළ වෙනවා. සංඥා නාමත්වය නිසා ධාතු නාමත්වයක් වෙන්නේ නැහැ. ඒක හොඳට දකින්න. ඒ කිව්වේ අපි කියමු නිදි ටික කොයි අම්බයි කෙසෙල් ගෙඩි නිදි පළතුරු මට දැටලේ කොට මතක් කරන්නේ නිදි අම්බයි කෙසෙල් ගෙඩි තුනම එකට කවලම් කරලා බීමක් හැදුවොත් දැන් බොනකොට අපිට රසයක් දැනෙනවා මේ හේතු තුනම එකට එකතු වෙලා දැනෙන මේ රසය ආපහු සිහි කළා මේ හේතු පැත්තට අත දාන්න පුළුවන් කියලා මේ එන රසය තියනවද නිදියොල මොනවද පළතුරු අඹද කියන්නේ අඹවල තියනවද ඒගාගේ කෙතර කෙතර ගෙඩියොල තියනවද නැහැ එතකොට මිදියොලයි අඹෝලයි කෙසෙල් ගෙඩි තුනම එකට එකතු කරුවම මේ පැත්තට ඵලයක් එනවා. මේ තුනෙන් එකකටවත් අයිති නැති. එකක් එකකුත් නෙමෙයි ඔක්කොමත් නෙමෙයි ඒවා නැතුවත් නෙමෙයි. මිදිත් නෙමෙයි අඹත් නෙමෙයි කෙසෙල් ගෙඩිත් නෙමෙයි ඒවා ටික ඔක්කොමත් නෙමෙයි. එතකොට ඒවා නැතුවත් නෙමෙයි ඒ ටික නිසා මේ රසයක් ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ රසය සිහි කරලා එයා දැක්කොත් හේතු නිසා හටගත්ත ඵලය දැන් හේතු ටිකේ නැහැ. මේ රසය සිහි කරලා එයාට අඟ ටිකට හෝ කෙහෙල් ගෙඩියට හෝ මිදි ගෙඩියට අදලන්න බැරි වෙනවා. තේරෙනවද? මේ රසය සිහි කරලා ආයෙත් එහාට අදලනවා කියන්නේ ආයෙත් හේතු ටික හදනවා. අපි මේ රසය රස සංහාව තිබුණොත් වෙන්නේ මොකක්ද? දෝෂේ එයා මිදි අම්මයි කෙසෙල් එකතු කරලා ආයෙත් මේ රසය හදනවා. හදලා ආයෙත් රැවටෙන මේ රසය තියෙන්නේ මෙහෙ කියලා ආයෙත් මෙහෙට එනවා කියන්නේ මේ එකතු කරනවා. එකතු වෙච්ච නිසාමයි හැදෙන්නේ. මේ ඵලයේ හේතුය නෑ කියලා එයා තේරෙන්නේ. ඒ වගේ ඇහැ රූප චක්කු විඥාන කියන තුන්දෙනා නිසා අපිට මෙබඳු සතහනක් පේනවා. එතකොට ඒ පේන්නේ ඇහැ උදව් කරලා රූපය හදලා ඇහැ රූපය දින්න නිසා හිතේ ඉපදිලා අවස්ථාවට පැදෙන්නේ නේම. තුන් දෙනා ඕනෝන්ට උපකාරීව උපස්තම්භකව අවස්ථාවටයි හැදෙන්නේ. හැදිලා මෙහෙම රූපයක් වෙනවා. ආයේ පේන රූපේ මේ අපිට පෙනෙන රූපෙ හිතටයි තිත් නෑ ඇහැටයි තිත් නෑ රූපෙටයි තිත් නෑ නමුත් අපි මොකද කරන්නේ පෙනෙන්නේ රූපේ හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් දැකපු එක තියනවා කියලා හොයන්න ගියාම ආයෙත් අර මිදී යබයි දෙසෙදී එකතු කළා වගේ. ආයෙත් ඇහැයි රූපය හැදෙන්න තියෙන ධාතුවයි සිතයි ওই ටික එකතු කරන එක කරන්නේ. එකතු කරනකොට ආයෙත් මේ වගේ රූපයක් හැදෙනවා. ආයෙත් මේ ඔහොම තමයි මේ චක්‍රය යන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ පෙර නොතිබීම හතරන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි අවස්ථාවකට ආයතනයන්ගෙන් උපද්දලා නම් පෙන්වන්නේ එහෙනම් ආයතනයන්ට ගෝචර වෙන්න ඉස්සෙල්ලා ඇසින්ද්‍ර පිට ඒ වස්තුව මාභූතයේ පැමිණෙන්න ඉස්සෙල්ලා ඒ බඳු රූපයක් සද්දයක් රසයක් ගන්ධයක් තිබුණා නෙමෙයි තියෙන වෙලාවටද හම්බ වෙන වෙලාවටද මච්චේ මන්ත දනිස්සති මැදද තියෙන දෙයක් හම්බ වෙන්න බෑ වර්තමානයේකද මෝහය තියෙන්න බෑ නැත්නම් අතීත අනාගත දෙක අතහැරලා වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන් අතීතයේ සිහි කරන්නේ නැහැ අනාගතයේ සිහි කරන්නේ නැහැ නිරුද්ධ දකින්නකොට වතුර වලක් තියෙන කියලා වර්තමානයේ කරවතුන් හරියද හරියන්නේ අතීතයේ සිහි කළෙත් නැහැ අනාගතයේ සිහි කළෙත් නැහැ මැදද දැවෙන්න බෑ වර්තමානයේද මේ අහුත්ව සම්භූත පෙර නොතිබීම යටත් මේ ඇහෙන් බලපු නිසාම උපද්ද රූපෙක පේන්නේ කියන මට්ටම තියෙනවා. එතකොට මේ ආයතනයන්ගේ හදලා උපද්ද රූපයක් තියෙන කියන එක තියෙනවා. එතකොට ඉබේමයි ඇහැ අහකට යනකොටම දැකපේක නැති වෙනවා කියන්නේ. එතකොට දැනට ගන්න සම්මා දිට්ඨිය කියනකොට මේ ආරම්මන 6 බාහිරයි කියලා කියන්න ඕනේ මම ඒකට තේරුම් මට්ටමට මේ ආර්ථය පෙන්නවා මහ භූත හෝ මහ භූතයන්ගේ උපාදාය රූප කියලා ඒ රූපයන්ගේ ගති ටික තේරෙන්න ඕනේ එතකොට උපාදාය රූපය කියනකොට දිත්තේ දිත්තමත්ත සුතේ සුතමත්ත මුතේ මුතමත්ත විඤ්ඤාතේ විඤ්ඤාතමත්ත කියලා මේ මේ රූපායතනෙන් දැකීම් කෘත්‍ය විතරමයි කරන්න පුළුවන් වෙන කිසිම වැඩක් කරන්න බෑ කියන මට්ටම තියෙනවා දක්ෂිනවා විතරමයි කරන්න පුළුවන් රූපාරක. අර ජලයට වැටුණු ඡායාරූපේ ඇහැට පෙනෙන දේ විතරමයි කරන්න පුළුවන් වෙන දෙයක් කරන්න බෑ. ඊට පස්සේ කරන් ගහන සද්දේ ඇහි කුටි විතරමයි කරන්න පුළුවන් වෙන කිසිම දෙයක් කරන්න බෑ. නාසයෙන් දැනෙන ගන්ධේ ගඳ සුවඳ දැනීම ටික විතරමයි කරන්න පුළුවන්. දිවට රස දැනෙන කෘත්‍ය විතරමයි කායට ස්පර්ශයක් දැනෙන විතරමයි චිත්තට සිටීම සිටීමක් විතරමයි වෙනවා හරියටම ඒ ටික වෙනවා එකයි මේ අරමුණු ටික බාහිරයි කියන එක තියෙන්න ඕනේ අර වගේ උපාදාය රූපයක් කියන එක තියෙන්න ඕනේ අවිද්‍යාව කම්ම සංආහාර කියලා මේ බාහිර රූප හැදෙන එකට හේතුව ආධ්‍යාත්මික පැත්තෙන් දකින්න. ඒකට හේතුව බාහිරින් දකින්න එපා. මම ඔකට අදහසක් කියන්නේ මහා විශාල ගොඩනැගිල්ලක් උඩට ඔගොල්ලෝ තට්ටු ටිකක් නැගගෙන නැගගෙන නැගගෙන ගිහිල්ලා ඈත පේනවා නම් ඕගොල්ලෝ හිතන්නේ ඈත වස්තු කියන හින්දා ඕගොල්ලන්ට ඈත පේන්නේ කියලා. නමුත් හොඳට දකින්න ඕගොල්ලන්ට ඈත පේන්න තියෙන හේතුව මේකට නැගපු ආධ්‍යාත්මික පැත්තේ. මොකද ඕගොල්ලෝ ඔහොම එහෙම ගොඩනැගිල්ල වල බලාගෙන ඉද්දී බාහිර තියෙන ගස්කොලන් නැති වුණොත් ඔයාලට හිස් බව හරි පෙන්නේ. පෙන්නේ ධාතු නැති වෙන නැති වෙන පෙන්නේ නැති වෙන පෙන්නේ වෙනස් වෙයි. ධාතු වෙනස් වෙන. පෙන්නේ නැති වෙන. පෙන්නේ නැති වෙන නම් ඕවකට පස්සේ තියෙන තම ගොඩනැගෙන දැක්කම ඉබේම වෙන්නේ නැති වෙන්නේ. ඒ වගේ පෙනෙනවා හැනවා කියන හේතු ටික ඇති වෙන තියෙන හේතුව ආධ්‍යාත්මික පැත්ත තියෙනවා. ඒකට බාහිරෙන් දකින්න එපා. බාහිර පැත්තේ. එතකොට අවිද්‍යා කර්ම තම ආහාරයෙන් හැදෙන්නේ කියලා දකින්න හේතර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකින්න. ඔන්න ඔය ටික දකින්න මට්ටම හිතනවා නෙමෙයි තේරෙන මට්ටමට ආවෝ ඕගොල්ලන්ට ජරා මරණ දුක එන්න අඬන්න වැළපෙන්න ශෝක කරන්න කෙනෙක්ගේ හේතු නැහැ කෙනෙක්ගේ නින්දා අපහාස අහන්න ඔළුවකට කුම් බඩේකට කුම් දරුත්කට කුම් කම්කට කුම් විඳින්න රූපයක් ජීවිතයක් හම්බ වෙන්නේ මේ ජීවිතේම එතන කියන ආහාස්‍ය පාවෙන පොඩියක් වගේ ජීවිතය. මුළු ආත්ම භාවය මේ අරමුණ විතරයි තියෙන්නේ. ඒ වෙන අරමුණ විතරයි. මේ සලහයතර ටිකෙන් ජීවත් වෙන්නේ. ජීවිතයම කියන්නේ ඔච්චරයි. ඒ ඉතින් හටගෙන නිරුද්ධ වෙනවා ඒ ජීවිතේ ඉවරයි. ඊගාට හටගන්න එච්චරම යාත්ම භාවය. ස්පර්ශ ආයතන හයක් නෑ. හැම වෙලාවෙම හටගන්න එක ආයතනයක් තියෙනවනම් ඒ ආයතනයේ ගතිය යථාභූත ස්වභාවය යම්තේද නොවනේසේ නොනියම්තේද ඒ ගතිය එක්සේ. පෙරපසු මරණස අසීමිත ශුන්‍යතාවයක පවතිනවා. අපි වගේ ඇහෙන් බලනකොට කනෙන් අහන ඒවායි කනෙන් අහනකොට ඇහෙන් බලනවයි ගැට ගැහිලා නැහැ ආයතන තුන හතරක් නැහැ. එක ජීවිතයක එක ස්කන්ධයකින් හැම වෙලේම ජීවිතේ පවතින එක ස්පර්ශයක් තියෙනවා. ඒකෙද ඇත්ත ඇති හැටි පේනවා. ඔය මට්ටමට ගියාම විඥානය පිහිටනවා කියන එකක් නොවැන්නේ ඔන්න ඔය මට්ටමට දකින්න තැනට අපි ආවමයි. මත්යේ කටයුත්තක් නැහැ කළ යුත්ත කළා කියන ඥාන දර්ශනය එතනද අරමුණක විඥානය නොපිහිටන්නේ ඔය මට්ටමට මනස දිනාපු දායකයි කද්ද දායකයි. ඔතෙන් කියනවා අවිද්‍ය යත්තේ වාපේත විරාග නිරෝධ සංඛාර නිරෝධ අවිද්‍යාව හේතයක්වත් දැන් නැත්තම් සංඛාර නැහැ නිමිති නැහැ දැකපු දේ ඇති බවට හිතින්නේ නැහැ අහපු දේ ඇති බවට හිතින්නේ නැහැ ගලසොඳ දැනුම් දේ ඇති බවට හිතින්නේ නැහැ සංඛාර නිරෝධ විඥාන නිරෝධ නාම රූප නිරෝධ කියලා මේ ඔක්කොම හටගත ධර්මයේ නිරුද්ධයි කියන නුවණ නිසා මේ ඔක්කොම නිරෝධිතය වෙනවා හැබැයි හිතන්න කියන්න කරන්න බෑ සංඛාර නිරෝධය නෙමෙයි එහෙම. එහෙම වෙන්නේ හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්. කර්ම රැස් වෙන්නේ හිතුවොත් හිතපු එක නිරුද්ධයි කියන නෝන හිතනවා මිසක හිතන්න බැරි නෑ. වචන කතා කරන්න බැරි නෑ කියන්න පුළුවන්. කියපු එක කියන්න පස්සේ නිරුද්ධයි කියන්නේ. යමක් කරන්න පුළුවන් කළ එක කීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කර්ම රැස් වෙන්නේ කර්ම රැස් වෙන්නේ කොහොමද දැන් ඔයගොල්ලෝ මොනවා හරි හිතන්නකෝ හිතුවාම හිතපේක හිතීමෙන් පස්සේ ඉවර වෙනවද නැද්ද නෑ මේකමත මොනවා හරි හිතුවොත් හිතපේක අවසන් වෙනවනේ නමුත් ඇයි අපිට කර්ම රැස් වෙනවා කියන්නේ ඇයි ඒක ඉවරුනේ නැත්තේ කාර්යයන් දැන්නම හොඳ කිව්ව හෝ වචන අපිට කියන්න පුළුවන් වචනෙන් පස්සේ ඒක ඉවර වෙනවා නේද නමුත් ඒ වචී සංකාර ඉවර වෙන්න ඒක රැස් වෙනවා කියලා කියන්නේ. මොනවා හරි කයින් වැඩක් යම් ක්‍රියාවක් කරු ක්‍රියාවෙන් පස්සේ ක්‍රියාව නිරුද්ධ වෙනවානේ. නමුත් ඒ ඒක නිරුද්ධය යන ගන්නේ කියන්නේ නැත්තේ. අපි නිමිති. ඈ නිමිති හදාගන්න. නිමිති. ඔන්න උත්තර හොඳට බලන්න. ඔකොල්ලෝ ඇත් ඉදිරි පිටට මේ වස්තුවක් වෙනවනම් නිමිත්තක් තියෙන මේ නිමිත්තට නම් කෝපය කියලා හිතුවේ. හිතන සිතුවිල්ල නැති වුණාට හිතපු නිමිත්ත නිසා කෝපය තියෙනවා වගේ තියෙනවා. මේ කෝපය දෙන්නකො කෝපය ගන්නකො කෝපය ගැන කවමම හරි වචන ටිකක් කියලා දැන්නොත් වචනේ අදහස්මත් ඒ වචී සංස්කාරයේ අදහස්ම කියන්නේ මේ වස්තුව සිහි වෙනකොට අර ඒකට කරපු විස්තර ටිකේදී මේ කෝපය පූජා කරන්න ඕනේ කෝපය වරණ කරන්න ඕනේ කියලා කළොත් කයින් ඒ ක්‍රියාව යොදවනාට මේ කෝපය කියන නිමිත් මේ වස්තුව ඕනෙත් නැහැ. මේ ද්‍රව්‍ය ඊට පස්සේ ඕනෙත් නැහැ. ඒ හදාගත්ත කර්ම නිමිත් මේ සතහනම කෝපෙට මෙහෙම මම කිව්වා කෝපෙට මෙහෙම කළා කෝපෙ ගැන මෙහෙම හිතුවා කියන තැනක නිමිත්ත තියෙනවා. මරණාසන්න මොහොතේ නිමිත්ත තියෙනකොට ඔක්කොම විස්තර ටික ඒ හින්දා කර්මය කර්ම රැස් වෙනවා කියලා කියන්නේ. හිතට කරපු කරේ කියන දේවල් නැති වෙන්නේ අර නිමිත්තට බැඳෙනවා. නව කර්ම. නව කර්ම. කර්ම අපි ඉතිංකින් කිවිං රැස්තුනා කියලා ඒක දැකපුවහක රූප ශබ්ද නිමිති ටික ඇති ඉදිරියට එන එක වෙන්නේ. හිතින් කින් කිරින් කරන්න පුළුවන් ඒ නිමිත්ත මහටගෙන නිරුද්ධ වුණා. නිරුද්ධ වෙනවා නම් ඕගලන්ට කර්ම ක්ෂයයි කර්ම නිරෝධයට යනවා කියලා කියනවා. එහෙම වෙන්න නම් ආරම්භයේ විඥාන නොපිටන මෙයා කියපු යථාභූත ස්වභාවයට ආවොත් විතරමයි දැකපු දේ දැකීම පස්සේ නිරුක්තයි කියලා කියන්නේ. එතකොට මෙන්න මේ මට්ටමට අපේ මනස හදාගන්න ඕනේ. දැන් බලන්න ඔය ටික අපිට පිළිතුරලා හිටින්න පුළුවන්ද කියලා මම කියපු ටික ජීවිතේ යොදා ගන්න ඕගොල්ලන්ට තේරෙනවද? තේරෙනවද? අමාරුනේ. නෑ. එහෙම බෑ කියන එකෙන් කියනවා තාම අරියත් මාර්ග ඥානයක් නැහැ කියලා. හරිද? පහත් කරලා නැහැ කියලා. නොපිට ඉන්න නිසා. නමුත් ඒක තාම පෙනෙන්නේ මේ මට්ටමේ ගතිය හිත තිබ්බටවත් හිතා ගන්නවත් බෑ. ඒ කියන්නේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා කිව්වටවත් ඒක හිතා ගන්න බෑ. කියන්නේ තාම දික්ටි සම්බන්ධ බව ඇතිලා නැහැ කියන එක කියනවා. මම කියන්නේ ධර්ම. ඒ කියන්නේ ඕගොල්ලෝ කාටවත් එහෙම නැහැ කියන හදනව නෙමෙයි. ඒ කියන්නේ තේරෙන්නේ නැහැ කියලා කියන්නේ අපිට තාම එහෙම නෝනක් නැහැ කියන එක කියනවා. තේරෙනවා නම් ඒ කියන්නේ අපිට එහෙම නෝනක් තියනවා කියන්නේ. තේරෙනවා කියන සංකල්පයකින් හිතන එක එහෙම නෙමෙයි. Tamanට පුළුවන්කම තියන්න ඕනේ මේ වෙලාවේ අතපය හතරම නැති වෙන විදිහට මේ දර්ශනය හිතට බාගන්නවා. මේ කය මේ බල හිත තබන විදිහට මේ ශරීරය අත දාන්න වෙනවා. කෙලින්ම රූප ආරම්භණය විතරයි තියෙන්නේ. හැබැයි ඒකෙත් මේ ගති ටිකක් තියෙනවා. සිහි කරන මොහොතට. කියන තැනකින් හිතෙන්න ඕනේ. තොරණ තේරෙනවා කියන්නේ. නමුත් එහෙම තැනක් නැත්තම් දැන් Taman දන්නවා ආරම්භණය අරබිය හිතුවත් කල්පනා කළත් අනුසය වශයෙන් පැවතුණා. නොහිතුවත් කල්පනා නොකළත් අනුසය වශයෙන් හෝ පවතිනවා නම් ඒකාන්තයෙන් සසර ඉවර නැහැ කියලා දන්නවා. අනුසය වශයෙන් පවතින්නේ නැති වෙන්න නම් නැති වුණා කියන්න නම් ඇහැට රූපයක් වෙනකොට ඒ රූප ආයතනේ ඇත්තම ඇත්ත වෙනෙන gati ටික තියෙන්න ඕනේ අපේ මනස කියන ටිකකුත් තියෙනවා දැන්. ඇත්තම ඇත්ත රූප ආයතනේ තියෙන gati ටික මොකද්ද කිව්වහම ඒක මම මතක් කරලා රූපේ බාහිරයි මහා උපාදාය රූපයක් අවිද්‍යා කර්ම තණ්හා ආගමින් හැදිලා තියෙන්නේ කරන පිළිම හටගෙන තුළට වැටෙනවා කියන විදිහ දැක්මක් තමන් ගාව තිබුණොත් මේ රූප ආයතනේ ආරම්භය. එතකොට තමයි රූප ආයතනේ ආන්දන්ද හැපෙන්ද මිනිස්සු සත්තු පුද්ගලයන් ජරාමට මොකුත් නෑ ඔකේ. ධර්මතාවයකට. ඔය මට්ටම ආවොත් තමයි සමාධිය කියන්නේ. ඊට පස්සේ ඒකට මම අර්ථයක් දෙන්නවා තේරෙන විදිහට උපාදාය රූපේ කිව්වහම මෙන්න මේ මට්ටම දැනෙන්න ඕනේ අවිද්‍යා කර්ම තණ්හාවන් කියලා කිව්වේ ආධ්‍යාත්මික පැත්තේ හේතු ටික නිසයි බාහිරය වෙන්නේ කියන එකයි මෙකින් කියන්නේ මේක බාහිරයේ තියෙන දෙයක් වෙනවා කියලා තේන එකට හේතුව ඇහිලා බාහිරින් නැඹුරු වෙන්න එපා කියන එකක් මෙකින් කියනවා කියන කාරණාවකුත් වෙනවා එතකොට උපාදාය රූපයක් කියලා කියනකොට මේ තෝ රන් රෙදි මුතු මැණි ගෙවල් දුරවල් යාන වාහන ඉදකඩ නිලමුදල් වාසනාව අවාසනාව වෙනස් වෙන වස්තු නැහැ තියෙන වර්ණසටහන් මාත්‍රයක් චිත්‍රයක් චිත්‍ර මාත්‍රයක් විතරයි තියෙන්නේ කියන ටික පෙන්වනවා කෙර නොතිබීම හට මෙතර නැති නැතිනවා කියන එකෙන් තමන්ගේ ආයතනයෙන් හදාගත් දෙයක් පේන්නේ කියන එක පෙන්වනවා කියන එක පෙන්වනවා දැන් ওই ටික අහගත්තා දැන් අහගත්තට මනස තාම එතෙන්ට ගන්න බෑ. දැන් එහෙනම් ඒ කියන්නේ අපිට පාරමිතා සම්පූර්ණ වෙලා නැහැ. ඒ හින්දා නිකන් ඉමු කියලා දාන්නද තියෙන්නේ? එහෙම ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පූර්ව වර්ග ප්‍රතිපදාව කියලා කොටසක් පැනන්නේ. සතර සතිපට්ඨානෙ පැනන්නේ. දැන් මේ ටික පෙන්නලා මේ ටික නොපෙනෙන්න නොදකින කෙනාට පෙන්වුවා ওই ටික නොපෙනෙන්නේ නොදකින්නේ පාරමිත සම්පූර්ණ වෙලා නැති හින්දා හෝ වාසනාව නැති හින්දා නෙමෙයි ආවර්ණීය ධර්මිය මනසේ පිළිගන්නින්දා නීවරණ ධර්ම මනසේ පිළිගන්නින්දා දැන් ආවර්ණීය ධර්ම දුරු කරගන්න ඕනේ කියලා ඊට පස්සේ දැන් ඔය දකින්න මට්ටමට ගන්න අපිට ප්‍රතිපදාවක් තියෙයි ඒක සීල සමාධි ප්‍රඥාව තමයි. ඒක කියන පූර්ව වර්ග ප්‍රතිපදාව කියලා. පූර්ව වර්ග ප්‍රතිපදාව කියලා. ඔතෙන්ට තමයි අපි අර නවම අවිදර්ශනා ඥාන කියලා එහෙම සම්බන්ධ වෙන්නේ. ඈ එතකොට මේ සත්‍ය විසුද්ධි කියලා කියන්නේ මේ ටික ඔක්කොම අවය මාර්ග ඥානය පහළ වෙන තැන දක්වා ගන්න තියෙන ධර්මතා ටික. එතකොට දැන් මොන අපිට නිවන් දකින්නයි මේ කටයුතු ටික කරන්න යන්නේ. නිවන කෙනෙක් ගැන ප්‍රශ්න තියෙන්න බෑ. නිවන කියන්නේ මොකද්ද? හිත් බවක් හෝ ශුන්‍යතාවයක් හෝ අනිත්‍ය බවක් එහෙම නෙමෙයි. ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුඛායාස නිරුද්ධ ඒබඳු ජීවිතයකින්ම මිදෙන එක. මරණයෙන් පස්සේ මේ ජීවිතයේ මේ අත්පය හතරක් ඇති ගුටි කන්න පුළුවන් ගණන් අහන්න පුළුවන් මේ වගේ කයකින් මේ වගේ මට්ටමකින් මේ මේ වගේ ජරා මරණ පැවැත්මකින්ම මිදෙන්න තියෙන කම තමයි නිවන මේ ජීවිතය ආයේ මරණ පද දර්ශනය කියන්නේ මම පෙන්නේ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ හොඳ ලස්සනට සංයුක්ත නිකායේ තියෙන හත්පද කොම සූත්‍රය මහන්නේ ඇස තියෙන හිඳයි ඇස ඇති කන්නේ තමාතුළු සෝදුක් උපදින්නේ. කන තියෙන හිඳයි තමාතුළු සෝදුක් උපදින්නේ. නාසය දිව ශරීරයේ මනස තියෙන හිඳයි තමාතුළු සෝදුක් උපදින්නේ. මහන්නේ අත තියෙන හිඳයි යම ගන්න ගන්නයි තියන්නයි පුළුවන්. කකුල් තියෙන හිඳයි යන්නේ ඉන්නේ. හන්දි තියෙන හිඳයි නමන්නේ දිගාරින්නේ. බඩ තියෙන හිඳයි තාපි පාදාව පෙනෙන්නේ. ඊට පස්සේ ඇහැ කන දිව නාසය ශරීරය නැත්තම් ඒව නිසා එන දුක නැහැ. අතපය නැත්තම් ගැනීම පැවීම පෙනෙන්නේ නැහැ. හන්දි පොරුක් නැත්තම් නැණීම දිගෑරීම පෙනෙන්නේ නැහැ. කකුල් නැත්තම් යෑමේම පේන්නේ බඩ නැත්තම් සාස්පාසක් පේන්නේ නැහැ කියන. මේ මරණ පසුදර්ශනයද කිව්වේ? නෑ මේ ජීවිතේ. හේන රූපය වර්ණ සටහන තුල ඇහැට පෙනෙන මේ වර්ණ සටහන තුල ඔබලන් අනන්ද විකරණ හන්දි අතපය බඩේ කැක්කුම් උඩු කැක්කුම් එනවා කියන්නේ ඒකයි මේක හිතා ගන්නත් දැන් දර්ශනය කොහොමද කියන්නේ ඔයගොල්ලන්ට මේ කය කෙලවර කොට ඇති දිවි කෙලවර කොට ඇති වේදනාව කියනවා ඒ ඒ දර්ශනය හරි පුදුම දර්ශනයක් නමුත් අන්න ඒ මට්ටමට ආහාම තමයි සීත බුරුතෝෂ නිබුතෝ මම නිවුනේ වෙමිසිල්ලුනේ වෙමි කියලා පෙන්නනවා. ගහන්නත් කුටි කන්නත් කියලා දෙකම නිදිලා. එතකොට නමුත් ඔය ටික දැනගන්න ඕක නොතේරුණාට ප්‍රශ්නයක් නැහැ. අනුමාද දැනගන්න ඕන නිවුණා කියලා කිව්වේ මෙන්න මේ වගේ තැනක් වුණා. ජීවිතේ මෙන්න මේ වගේ තැනකට ගත්තා. ගත්ත කෙනෙකුටයි කිව්වේ ඔතන ටිකව සලායතන නිරෝධය කියලා. සලායතන නිරෝධය කියලා කියන්නේ. ওই ටික ඔක්කොම වෙනවා දකින්නහන අරමුණු වල ඔන්න සමාධිත්‍ය මට්ටම තිබුණාම ඒකේම වෙනවා. ඔන්න දැන් නිවන කියලා අපි දන්නවා මේ ජරා මරණ සංකල්ප ජීවිතයේ මෙදෙන්නයි මෙතීමයි අවශ්‍ය. පංච උපාදානස්කන්ධ දුක්ඛ පංච උපාදානස්කන්ධ දුක මෙදීමයි දුකේ නිවීමයි නිරුද්ධ කියලා කිව්වේ. එතකොට තාපයෙන් ගත්තොත් දුක් සහගත තමන්ගේ මේ ආත්ම භාවයම මිදිලා. නිබ්බන්දු මම කෙනෙක් ඕගලන්ට දකින්න බැරි වෙන්න ඕනේ. දුක. ඒ ටික මිදිච්ච ජීවිතයක් වල තියෙනවා. එතකොට පෙනෙනවා ඇහෙනවා දැනෙනවා කියන මට්ටමක ජීවිතේ පවතිනවා ඔය කියනවා ස්කන්ධ පරිහරණය කියලා ඒක තියෙන ආයු සම්පූර්ණ තියෙනකොට ඒ ටිකක් නිරුද්ධ වෙනවා ඒක කියනවා අනුපාදා පරිණිතවන අනුපතිසේක පරිණිතවන කියලා. එතකොට මේ නිවන දෙආකාරයකින් පැනෙන්නේ ජීවත්ව ඉති පංච උපාදාන ස්කන්ධ දුකකින්. ජරා මරණ දුකකින් බඩේකින් මොළයකින් කාංකයෙන් වෙන ශරීරයකින්. ඈ විවිධ දුකෙන් මිදෙනවා. නමුත් ඉදිකට්ටකින් හරි කටුවකින් හරි යනොත් මේ කයට දැනෙන දුක් වේදනාව දැනෙනවා. එච්චරයි ඉතුරු. ඒ මට්ටමේ දුකෙන් මිදෙනවා අනුපරිසස පරිණාමය. පංච උපාදාන ස්කන්ධ දුකෙන් මුලින් මිදෙනවා ස්කන්ධ පරිණාමයෙන් දුකෙන් මිදෙනවා. කියලා මේ ධර්මතාවයක සෝපසිත නිබ්බාන සාමපදේශ නිබ්බාන කියලා ඒ නිවන කෙලවර කරගෙනයි මේ සම්මාදිට්ඨිය තියෙන්නේ. මේ සම්මාදිට්ඨිය දැක්කම මේ මට්ටම මුදගත්තාම නිරෝධාර්ථයක් සම්පූර්ණ වෙන්නේ දැන් ඒ සම්මාදිට්ඨිය අපේ මනසේ අපිට කිව්වට ගන්න බෑ හිතා ගන්නත් බෑ හිත නගා ගන්නත් එහෙනම් ඒ මට්ටම මේ අහගත්ත මට්ටම හිතා ගන්න පුළුවන් මට්ටමට ගන්න තියෙනවා ක්‍රමයක් පූර්වාග ප්‍රතිපදාව ඒකට මේ ටිකේ ටිකේදී හිතල සිල්වත් වෙන්න වෙනවා. හිතල සමාධිය ගන්න වෙනවා. හිතලා විදර්ශනාව ගන්න වෙනවා. අර ලෝකෝත්තර සමාධිත්‍යයේදී නම් සමාධිත්‍යයට අනුව සීලයක් පිටන සමාධියක් වෙනවා. ඒකෙදි සීල සමාධි දෙක ගන්න ඕනේ සමාධිත්‍යට අනුව පවතින ඉබේම ඒ දර්ශනයට හිත තබනකොටම කය වචනේ සංවර වෙලා හිතෙත් හිතත් සංවර වෙලා ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ක්ෂණිකව කරපොත් නැතුව හිටිනවා නම් පූර්ව භාග ප්‍රතිපදාවට හිතලා පංචව රකින්න වෙනවා උපෝසත අෂ්ටාංග සීලයක් සමාදන් වෙන්න වෙනවා සාමණේර සීලයක් සමාදන් වෙන්න වෙනවා උපසම්පද සීලයක් සමාදන් වෙන්න වෙනවා ඒ සීලේ සමාදන් වුණේ මොකටද හිත හදා ගන්න උපකාර වෙනසක් නීවරණ ධර්ම දුර දුරු කරගන්න උපකාර වෙනවා. මේ සීලයට තව පරිවාර ධර්මතා ටිකක් තියෙනවා. සීලේ ඔය හිත සමාධි කරගන්න සීලය හරියට පරිපූර්ණව කිව්වොත් සතර සංවර සීලය කියලා කොටසක් තියෙනවා. ප්‍රාථමික සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආර්ය වාර සුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිත සීලය කියලා. ඒකෙදී දැන් අපි සමාදන් වෙන පන්සිල් පොය දවසට සමාදන් වෙන උපෝසත අෂ්ටාංග සීලයෙන් අර හතර ආකාර සීලේ ප්‍රාතිමොක්ෂ සීලය කියන කොටසට විතරයි ඇයි එහෙම මේ සීලයක පිළිතලා කවයා ඉන්ද්‍රිය සංවර සීලය ඇති කරගන්න ඕනේ. ඇහැ දෙකට බෙදා ගන්න ඕන, කන, නාසය, දිව, ශරීරය දෙකට බෙදා ගන්න ඕන. සේවනයේ කටයුතු සහ නොකටයුතු කියලා. ඇහෙන් යම් රූපයක් බලනකොට නෝපම් අකුසල ධර්මයේ උපදින උපම් අකුසල ධර්මයේ වැඩෙන ඒබඳු රූපයක්ම බලනවා නේද එහෙනම් කොහොමද මම පොඩ කල්දානේ ඉන්න දෙයක් ඇහෙන් රූපයක් බලනකොට උපම් අකුසල ධර්මයේ වැඩෙන නෝපම් අකුසල ධර්මයේ උපදින රූපයක් කියනවා මේක සේවනය නොකොට යුතුයි අතහැරිය යුතුයි එහෙන් රූපයක් බලනකොට නූපම් අකුසල ධර්මය නූපදීනම් උපම් අකුසල ධර්ම ප්‍රහෙණ වෙන නිබෝධිය රූප වලට කමන්නේ ඉන්ද්‍රිය මේ සාසනේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ අස්වර වෙන එක නෙමෙයි. බුද්ධජනක දේශනා කරන එක මොනොත් අස් නොපෙනෙන කියලා හොඳ වෙන ඉන්ද්‍රිය තියෙන කෙනෙක්. ඉන්ද්‍රිය ඒ කියන්නේ මේ ඇහැ හොඳ දෙයට උදව් කරගන්න. නරක දෙයට අතහරින. එහෙමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. සංවරය කියන්නේ හොඳ දෙයක් ගන්නවා නරක දෙයක් ගන්නවා කියලා කවලම් කරගන්න එපා. එපා කියන එකම සංවර වෙන්න කියන එකයි කියන්නේ. සංවර වෙනවා කියන එක කියනවා ජීවත් වෙන්න හැසිරෙන්න කරන්න යම් මට්ටමකට කියන එක. එහෙම නැත්නම් එපාම කියනවනේ ඇහෙන රූප බලන එපා කියනවා. සංවරට සංවර වෙන්න කියන එකෙන් කියනවා මොකද්ද? බලන්න කියන එක කියනවා. ඒකට අවශ්‍ය දේ විතරක් කියන එක කියනවා. සංවරයි කියන කතාවෙන් එපා කියන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. කන සංවර කරගන්න කියන එකෙන් කියනවා සද්ධාහන්න එපා කියන එක නෙමෙයි. ඒකෙන් කියනවා යම් සබ්දයක් අහනකොට උපන් අකුසල ධර්ම නෝපා අකුසල ධර්ම උපදින උපන් අකුසල ධර්ම වැඩෙන විපද සද්ධාහන්න එපා. සංවරයි කියලා කිව්වේ යම් සබ්දයක් අහනකොට උපන් අකුසලයේ දුර වෙන නෝපන් අකුසලයේ නූපදින විපද සද්ධාහන්න බාහන්නේ ඒක ප්‍රශ්නයක් නෑ බනකොත් බලන්න ප්‍රශ්නයක් නෑ ඒ වගේ ඇහැ කන දිවනාසය ශරීරය දෙකට බෙදා ගන්න යම්කිසි ගන්ධයක් ආග්‍රහණය කරනකොට උපන් අකුසලයේ වැඩේ නූපන් අකුසල උපදින උපන් අකුසල වැඩේ ඉපතු ගන්ධය ආග්‍රහණය කරන්න එපා යම් ගන්ධය ඇසුරු කරනකොට නූපන් අකුසලයේ නූපන් කුසලයේ උපදින උපන් කුසල වැඩේ ඉපතු ගන්ධය පරිහරණය කරන්න රසත් එහෙම යම් රසක් වර්ධනකොට නොපං අකුසලයේ උපදිනම උපං අකුසල වැඩෙන ඒබඳු රසය අතහරින. යම් රසයක් වර්ධනකොට නොපං කුසල ධර්ම උපදිනම උපං කුසල ධර්ම වැඩෙන ඒබඳු රසය අතුරු කරා. කයටත් එහෙම බුදුජාණන් වහන්සේ කවදාවත් දේශනා කරන්නේ ආරණ්‍යක වෙන්න පාන්කුල්ලක වෙන්න කැලේකට යන්න මහා දුක් විඳින්න කියලා කියන්නේ නැහැ. එහෙම නැත්නම් මහා ෆෑන් එක දාගෙන AC කාමරේ ඉඳලා භෝගෝගී වෙන්න කියලා කියන්නේ නැහැ. හැබැයි බුදුදහම එහෙම දේශනා කරනවා. යම් චක්ක වේදනාවක් ඇතිව කරනකොට නෝපම් අකුසල ධර්ම උපදින උපම අකුසල ධර්ම වැඩෙන ඒ චක්ක වේදනාව ආකාරයෙන්. යම් සැපයක් වේ විඳිනකොට උපම නෝපම් කුසලයේ උපදින උපම කුසලයේ වැඩෙන ඒ සැපේ බය නැතුව ඇතිව කරන්නේ. කෙනෙකුට රූක්ෂ ප්‍රතිපත්තිය හිත වැඩෙන්නේ නැහැ. හැබැයි බොහෝ මත සිලුට කාංගලේ කෙච්ච දෙක කෙලෙස් එකට යන්නේ නැතුව නමුත් ඒ සැපේ විඳින්මින් තමයි ඒක හදා ගන්න පුළුවන්. එයා ඒ සැපේ විඳින්න යුතුයි. යම් දුක් වේදනාවක් විඳිනකොට නෝපම් අකුසලයේ උපදිනම් උපම් අකුසල වැඩෙන් මේ දුක් වේදනාව අයින් කරන්න. යම් දුක් වේදනාවක් විඳිනකොට නෝපම් කුසලයේ උපදිනම් උපම් කුසල වැඩෙන් මේ දුක් වේදනාව විඳින්න. කැලේකට ගිහිල්ලා මතුරු කකා ඔබේ පිච්චි පිච්චි පින්ඩපාතේ ගිහිල්ලා ජීවත් වෙන බොහෝ කටුකයි දුක් විඳිනවා. නමුත් ඒකෙන් නෝපන් අකුසලයේ නෝපන් කුසලයේ උපදී නෝපන් කුසලයේ වැඩෙනවා. ඒ එයා කියනවා එයා ඒක කරන්නේ ඒ දුක් වේදනා විඳින්න කියනවා. එකක් කියන්නේ. ඒ නිසා කය දෙකට බෙදා ගන්න. කයේ කැපත් දුකත් දෙකක් දෙකට බෙදා ගන්න. එතකොට හිතත් දෙකට බෙදා ගන්න. යම් අරමුණක් සිහි කරනකොට උපන් අකුසල ධර්ම වැඩේ නම් උපන් අකුසල ධර්ම උපදින නිබඳු විතර්කණය මතාවේ. හැම විතර්කයක්ම උපදින උපදින හැම සිතුවිල්ලකම අනිත්‍ය බලන්න එපා. හැම සිතුවිල්ලක්ම වර්ණය කරන්න එපා. යම් ධර්මයක් හිතනකොට නෝපම් කුසල ධර්ම උපදින උපම් කුසල ධර්ම වැඩේ නම් ඒබඳු මනසක් ඇතුළු කරන්න. ඒබඳු විතර්කයන් ඇතුළු කරන්න කියලා ආයතන ටික දෙකට බෙදාගෙන දහස් අතහළ නිරවදින් පරිහරණය කරනවා කියන ඉන්ද්‍රිය සංකරයක් කියලා. ඊට පස්සේ ආජීව පාරිශුද්ධිය. ඒක කෙනා කියලා මතකව දකින්න තමන්ගේ හිත තමන්ට චෝදනා කරන්න පුළුවන්. අනුන් චෝදනා කරන්න පුළුවන් විදිහේ දිවි ප්‍රගත්මකින් තොරව ජීවිතය හදා ගන්න. ඔකෙදී ගිහින් කෙනෙකුට පෙන්වනවා මොකද යුතු වෙනදා හතර නමුත් එයින් පරිබාහිරව ඒක නොකියුව තමන්ගේ හිතට තමන් ජීවත් වෙන ආකාරය චෝදනා නොකරන විදියට කෙනෙක් චෝදනා නොකරන විදියට දීප්‍රඥා හදාගන්න. සත්‍ය සංහිත සීලය කියලා කියන්නේ එකිනෙකට ප්‍රවේගයන් දෙන්නට එකයි. බහුභෝග සම්පත් හෝ මොනහරි දැනුම් ලැබුණු නිස්සාරදීන් නික්මීමේ අදහසින් භෝගයන්ගේ පමණ දැනගෙන ඒකේ යථාර්ථය දැනගෙන මේකින් කරන්න ඕන කෘත්‍ය දැනගෙන පරිහරණය කරන්න කියනවා. එතකොට වෙන්නේ අනවශ්‍ය විදිහට ඒකට බැඳෙන ගතිය නැති වෙනවා. අර හාල් මුක්කිය වල මිරිස් මුක්කිය වල දාලා හංගන ගතිය ඉතින් හංගන්න නමුත් ඒකට කමක් නැහැ. නමුත් ඒකෙදි තමන් පවන දෙන අවශ්‍ය දේ තීරණ කරනවා. මොකද අර ගාමිණී කියලා සූත්‍රයේ සූත්‍ර හොඳට පෙන්නනවා ඒ ලැබෙන භෝගයන්ගේ පමණ ආදීනව දැනගන්න. කොච්චර කළත් මේ ධර්මයන්ගෙන් ජීවිතයට ලැබෙන්නේ මෙන්න මේ වගේ මට්ටමක් විතරයි කවදාහරවත් මේ මොන විදිහටද මේක අතහැරිය යුතුයි කියලා විස්සපාදයෙන් පරිහරණය කරන්න ඒ වගේම තමන් සතු භෝගය අනුන්ට සාධාරණයි කියන දැනකින් පරිහරණය කරන්න කියලා. විශේෂයෙන් ධර්මයේ යුක්ත කෙනෙක්ගේ මානස පෙන්වන දීමක තේසු අත්තු තමන්ට එක වර්තමාන තියෙන්නේ ඔක්කොම දෙන්න කියන්නේ බුදුරජාණන් වහන්සේක් දෙන්න කියනවා. ඉතුරු භාගෙ තමන් ගන්න කියනවා. අන්න ඒ වගේ මට්ටමට හැදෙන්නේ කියනවා. එතකොට ඒ ටිකත් අවශ්‍යයි. මෙන්න මේ ටික ඔය අපි පංචිල් සමාදන් වෙන අටසිල් සමාදන් වෙන ටිකට එකතු වුණාම පුදුමාකාර ගුණයක් අපේ ජීවිතය ගොඩනැගලා තියෙනවා. අවස්ථාවාදී තමන් ගැන විතරක් බලන ජීවිතයක් ගොනු වෙනවන මේ ගොනු වෙලා තියෙන කොතනක හරි අඩුවක් නිසා. එහෙම වෙන්නේ නැහැ. එතකොට බණ දහම් අහන්න අහන්න රළු බව කෙන්ති ඕව නැති වෙනවා. මානසික වෙනවා. එහෙම නොවෙනවා නම් අර සීලය කියලා හරි එකක් අල්ලගෙන කඩාගෙන යන හදන ගතියක් ඔය තියෙනවා. ඒක කෙලෙස්. ඔය ඒ සීලෙට මේ වටපිටාල තියෙන ගති ටිකක් එකතුනොත් ඔයගොල්ලෝ හිතනවාද මොනතරම් මෘදු අනතිමානී ගතියක් ඇති වෙලාද කියලා. කර්ණීයමෙත සූත්‍රයේ තියෙන යම් සාන්ත පදයක් කියලා මේක අවබෝධ කරගන්න කෙනා මෙන්න මේ වගේ වෙන්න ඕන දක්ෂයෙක් වෙන්න ඕන වඩා දක්ෂයෙක් වෙන්න ඕනේ අනතිමානී වෙන්න ඕනේ කියලා ගුණ ටිකක් තියෙනවා. ඔය ගුණ ටික යාගේ ජීවිතයේට નિરાයාසයෙන් ලැබෙනවා මෙන්න මේ පන්තිල් හරි අටතිල් හරි ගත්තාම ඒ ප්‍රධාන සීලේ ප්‍රාථමික සීලේ සීලේ වටානේ ධර්මයට ගුණාම හොඳ ගුණයකට මිනිස්සෙක් නිර්මාණය වෙලා තියෙනවා. දෙමව්පිය සහෝදර ඥාති හිතේ සිංගන හිතන්න පුළුවන් මිනිස්සෙක් පිළිවෙල තියෙන ඉස්සරලා. වටපිටාවේ අනිත්‍යයේ දුක හදවතට දැන හදවතට දැනෙන ගුණහපත් පුද්ගලයේ ජීවිත කරගෙනවා. ආත්මාර්ථකාමී කෙනෙක් නෙමෙයි, තමන් ගැන විතර බලන කෙනෙක් නෙමෙයි. අනිත් කෙනාගේ දුක තමන්ගේ හිතට දැනෙන මට්ටමේ කෙනෙක් හැදිලා තියෙනවා. එහෙම නැතිනම් දකින්න කොතනක හරියක් අඩුයි අපේ ජීවිතේ. අපි එක තැනකින් සිල්ලේ කියලා විතරක් අල්ලගෙන නැති. ඒක ප්‍රමාණවත් නෑ. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෑහෙන්නේ නෑ. මෙන්න මේ ගති ටික ජීවිතේට හේතු වුණාම මෙන්න මෙයා සුදුසුයි. මොකද? හිත හදාගන්න. සමතකම කරනවා. අර සීලයට ප්‍රකර සමාධි සංවර්ධනක සීලේ ගයාගේ ගුණ යහපත්කම ගුණය නිසා මෙයාට හිත හදාගන්න පහසුයි හිත කලබන පැලදෙන දුක වෙන වෙහෙතෙන ටික අතහැරලා එයාගේ ජීවිතය දිහා බලුවොත් එයාගේ හිත සතුට වෙන විදියට අනුන්ගේ වචනයක් ඇහුණත් එයාගේ ජීවිතය සතුට වෙන විදියට ඇති අපෝ භාවනා කළා තරය නේමන කියලා බයිනමක් තමයි රෝගිට පෙන්නත් නැහැ මම මෙහෙම කළේ නැහැ කියලා දුක වෙන මට්ටමක් තමන් ගාවත් නැහැ ඒ නිසා විපලිතර නොවන මේ සීලේ ප්‍රධාන ලක්ෂණය මොකද්ද විපරිසර නොවේවා. අපි ඊගාවට කියන්න බලමු චේතනාකරණයේ සූත්‍රය චේතනා නොකළ යුත්තේ කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය හරි ලස්සනට තියෙනවා. සීලය තියෙන කෙනා විපරිසර බව ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා වුණේ විපරිසරේ නැති විපරිසර බව නැත්තම් මට ප්‍රමෝදය ඇතිවීම කියලා ප්‍රාර්ථනා වුණේ ප්‍රමෝදය නැත්තම් මට ප්‍රීතිය ඇතිවෙව කියලා ප්‍රාර්ථනාවක් නැහැ. ප්‍රීතිය තියෙන කෙනාට පස්සද්ධිය ඇතිවෙව කියලා ප්‍රාර්ථනාවක් නැහැ. පස්සද්ධිය තියෙන කෙනාට සැපේ ලැබීම, සැපේ තියෙන කෙනාට සමාධිය ඇතිවෙව, සමාධිය තියෙන කෙනාට ඇත්ත දකිව, ඇත්ත දකින කෙනාට කලකිරේවා, කලකිරන කෙනාට නොවැළේවා, නොවැළෙන කෙනාට නිදේවා කියලා ප්‍රාර්ථනාවක් නැහැ නේද? කියලා අප විපරිසර නොසීලයේ කියන තැනකින් බුදුජානනාථේ චේතු විමුක්තිය දක්වාම අරිහත්ය දක්වාම මේ සීලයට බැඳලා තියෙනවා කියන එක මතක තියාගන්න. ඒ අපි වගේ කඩාගෙන එක තැනකින් අල්ලගෙන එක සීල්පදයක් දිහා බලාගෙන ඒක ඇතුළු එකට බැනගෙන යන මට්ටමක් නෙමෙයි කියන එක දකින්න. මේ සීලයට තව එක තියෙන ආචාර ගෝචර ධර්ම. මේ රළු මට්ටම ඇහුවට ජීවිතයේ ඉඳලා මට්ටම් කියලා දෙන්න වෙයි. පෙන්නවා නාන තොටුපළකට ගියොත් එතන වටේ පිටේ තියෙන කුණු කෑල්ලක් සබම් කොලයක් තියෙනවා මහෙන්දලා දාලා ඒක අතුගල සුද්ධ පවිත්‍ර කරලා මේක එයා නාන්නේ කියනවා එහෙම ගියා තමගේ වැඩේ කරගත්ත අන්තයට කරන්නේ වල් පැලයක් තියෙනවා නම් වල් ගහක් තියෙන එක ගලවලා පිළිවෙලට තියලා මේක එයා එන්නේ නැහැ කියනවා ඒ බඳු මට සිල්තු ගුණයක් එකතු වෙලා තියෙනවා එහෙම නැතුව අපි හිතන විදිහට ආත්මාර්ථකාමීකම යන්න පුළුවන් ගමනක් නෙවෙයි කියන එකත් මතක තියාගන්න. ඔකට එකතු වෙන්න ඕනේ ඡාරිත්‍ර වාරිත්‍ර සීල කටයුතුන කටයුතු කියන ටිකකුත් කියන එකත් තේරුම් ගන්න. මෙන්න මේ වගේ මට සිලුරු ජීවිතයක් හාත්පස පරිපූර්ණ ජීවිතයක් අනුන්ද උපවාද නොකරන තමන්ද උපවාද නොකරන සම්බ්‍රහ්මචාරින් වහන්සේ දොස් නොකිය සීලයක් හැදෙන්න ඕනේ. ඒ සීලේ හැදෙන්නේ නැහැ පොයට පද ටික කියලා සමාදන් වුණාට. ඒ සීලේ හැදෙන්නේ නැහැ පන්සිල් පද ටික කියලා කැඩෙන්නේ නැතුව රකින්නවා කියන ටිකකින්. ඒ සීලේ හැදෙන්නේ අර ධර්මතා හතර ගුණ වෙච්ච ගුණුණා. ඒ ජීවිතයේ එයාට ලාභයක්. එයා ජීවත් වෙන හැමතැනකම ගිහින් උපාසක කෙනෙක් නම් කියන්නේ උපාසක රත්නයයි කියලා. උපාසිකාවක් නම් කියන්නේ උපාසිකා රත්නයයි කියලා බුදුරජාණන් වහන්සේ. ඒක හිතන්නේ නිකම්ම උපාසක කෙනෙක් ඇල්මිනියන් එතකොට යකඩ උපාසක කෙනෙක් උපාසකම කෙනෙක් එහෙම නෙමෙයි. මොකද මේ රත්නය කියන නම් බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ ඇයි කියන කාරණාව විතරයි මේ සාසනය. අන්න ඒ ටික මට මේ මතක් කරන්න ඕනේ මට තේරෙන අහන්න වටපිටාව තියෙනවා. දැන් මේ ගැඹුරු දහම් අහනවා නමුත් කඩාගෙන යන හදන නමුත් ජීවිතය අනිත් වටපිටාවල මොකුත් නැහැ. එහෙම හිතලා පුළුවන් නම් කමන්න එහෙම පුළුවන් සාසනයක් නෙමෙයි කියන එකත් මතක තබා ගන්න. ඒ හින්දා මේ මුල් අත්‍යවාරම ගොඩනැගිල්ලකට ඉස්සලා අත්‍යවාරම ශක්තිමත් නම් එතනින් හැදෙන ගොඩනැගිල්ල හොඳ තත්ත්වයේ එතකොට මෙන්න මෙබඳු සීලයක් කොහොම කියන එක අනුමාන කරන්න තබා ගන්න. ඊට පස්සේ මෙබඳු සීලයට පිළිතුරු මෙබඳු ගුණවතෙක් වෙලා සත්පුරුෂයෙක් වෙලා සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන ලද චරිතයක් ඇත්තෙක් වෙලා අන්න එයා සුදුසුයි මොකක්ද හිත වඩන්නට. හිත වඩනකොට ඒකටත් එයා ගන්නවා සම්පත්තික භාවනාව සහ පරිහාදී භාවනාව කියලා දෙආකාරයක් තියෙයි. වැඩි වෙලාවක් එක තැනක ඉන්නකොට චිත්ත සමස්තයක් ඇති වෙන කමතහනකුත් වැඩ කටයුතු කරනකොට හිත රැකගෙන නිවන් ධර්ම දුර වෙන විදිහට අලුත් නිවන් ධර්ම නොවන විදිහට හිත රැකගෙන කටයුතු කරන්න වෙන කමටහනකට එයා තෝරගන්නවා. සම්පත්තික භාවනසා පරිහරණය භාවනා කියලා. අපි කියමු ආනාපාන සතිය වගේ කමටහන කරගෙන සති නිමිති හිත තබාගෙන සිහියම ආස්වාස කරනවා සිහියම ප්‍රස්වාස කරනවා ආස්වාස ප්‍රස්වාසයේ අනුව හිත ගන්නේ නැහැ. ඔන්න මේ විදිහට භාවනා කරනවා හිත අකටයුතු තාපව ගන්න මේ විදිහට එක තැන ඉඳගෙන වැඩි වෙලාවක් උපාය කරන්න පුළුවන් මට සිරුට කමටහනක් තෝරගන්න. ඊට පස්සේ භාවනා කරලා කඩේට යන්න වෙනවා නැත්නම් ගේ අතු ගන්න වෙනවා හාල්ට් එක ගන්න වෙනවා ඒ වෙලාවේදී අර වගේ සූක්ෂම වැඩි වෙලාවක් ඉන්න කමටහන නැහැ. ඒ වෙලාවේදී හිත රැක ගන්නවා. හිත රැක ගන්නවා කියලා කිව්වේ රූප ශබ්ද ආදී අරමුණු ඇස් ඉදිරිපිටට එද්දී අපි ගාව කියන කෙලෙස් ධර්ම නැති කියලා එන්න ඉඩ තියෙනවා. අපි ගාව කියන කෙලෙස් ධර්ම සිහි වෙලා රූප ශබ්ද ගන්ධ හොයාගෙන යන්න ඉඩ තියෙනවා. ඒ නිසා අතරට සම්බන්ධකයක් ගන්න. දැන්ම මේ කෙලෙස් ගෝමාරුව නතර කරන්න. මොකද්ද ලොකු එකක් නෙමෙයි වැඩ කටයුතු කරන සියලු සත්‍ය නිරුක්කත්වා නිරුක්කත්ව සෝපත්ත්වා කියන්නේ. නැත්තම් මේ තමන්ගේ කයේ කුණුප ස්වභාවය සිහි කරන නැත්තම් බුදුරජාණන් වහන්සේ අනේ සම්මා සම්බුද්දයි අරහං අනේ බුදුරජාණන් ඕක එහෙමත් හිතන්න බැරි නම් තේරුමත් උට අනේ බුදුරජාණන් වහන්සේ අපි වගේ අසරණ සත්‍යනේ සසර මෙතර කරන මොන තරම් වේතිලා තියෙනවද අනන්ත සංසාර පෙරම් පිළිවෙත් මේ සසර මෙතර කරවන්න නේද කියලා තමන්ට සතහා වැටෙන විදිහට තමන් හිතන්නේ මේ හිතන එකේ මොකද නම් මම විශාල අර්ථයක් කළා කියනවා කියන්නේ මේ කෙලෙස් වුණාට ඉන්නේ ආධ්‍යාත්මික සීකල බාහිර අරමුණු වලට නිවර්ණ පතිත වෙන්නත් අරමුණු ගැටෙනකොට තමන්ගේ මනසේ නිවර්ණ නැති වෙන්නත් තියෙන ඉඳ නතර කරනවා මේ තමන්ගේ මනසේ ඇති කරගෙන යෝනිසෝ මනසිකාරය එහෙම සීකලහම එක තැනක ඉඳගෙන වැඩි වෙලාවක් භාවනා කරනවා කියන එක තමයි එක තැනක ඉඳගෙන වැඩි වෙලාවක් භවනා කරනකොට වැඩ කටයුතු කරද්දී මේ විදිහට තියෙන මොනකින් මානසිකාරකින් කරනවා කියන එකට අමාරුවක් නෑ. සීලයක පිළිපදලා තියෙන බොහෝ යහපත් කරත්මක් උපාසකරත්නයක් උපාසිකාරත්නයක් වෙලා ඒ ජීවිතයේ පිළිහිටලා ඉඳගෙන මෙයාගේ ජීවිතේ එක තැනක හිටියත් වැඩ කළ ධර්ම තමයි. වාහනයක යනවනම් මේ කෙලෙස් ධර්ම දිනතරය තමයි. හොඳට මතක තබා ගන්න. ඇහැ රූපයට සංයෝජනවත් රූපයට ඇහැට සංයෝජනවත් නෙමෙයි. ඇහැ රූපයට බැඳගෙන නැහැ, රූපය ඇහැට බැඳගෙන නැහැ. කිසිම රූපකින් නරක දෙයක් අපිට හම් වෙලා නැහැ. කිසිම රූපකින් හොඳ දෙයක් අපිට හම් වෙලා නැහැ. ඒක හොඳ නරක දෙක රූපේ නැහැ. ඇහැ රූපය දෙන්න එකට යා කරන තණ්හාවයි මෙතන දින දානවා. ඒ නිසා ඇහැ පරිහරණය කරනකොට මේ දහම එතන තියාගත්තාම ඕගොල්ලන්ට ඇහැ වෙන පැත්තක රූප වෙන පැත්තක තියෙන මේ දෙන්න නිසා එකට ගැටෙන්නේ නැහැ සංයෝජනය. කන සද්දේටවත් සද්දේ කනට සංයෝජනයක් නෙමෙයි මේ දෙන්න නිසා ඇතිවන තෘෂ්ණාව කෙලෙසිය ගන්නවා. ඒ නිසා මැදට තියාගන්න කුසල ආරම්භණය තමයි වෙලා. එහෙම තියාගෙන තමන් ජීවිතේ ජීවත් කරන්නේ මේ අවබෝධය නැතුව කැලේකට ගිහිල්ලා ඉන්න කෙනෙකුට වඩා විතර හාල්ට විතර නෝබලන් ටිකම නිවන් දකින්න පුළුවන් වෙයි. උපාය යොමු වෙන්නේ නැතුව ප්‍රදේශෙ නෙමෙයි. පරිසරෙ නෙමෙයි අඳුම නෙමෙයි. ඒක බැරි නම් තමයි ඒක නොතේරෙනවා තමයි අඳුමෙන් හෝ පරිසරයෙන් හෝ වෙනස් කරගෙන විශේෂණයකට පත් වෙන්න අදමයි. ඒ හදන්නේ අපි ගාව එහෙම විශේෂණයක් නැති නිසා මම විශේෂ පුද්ගලයෙක් වෙන්න හදන්නේ හදන එකෙන්ම කියනවා මම විශේෂ පුද්ගලයෙක් නෙවෙයි කියන්නේ. මම විශේෂ පුද්ගලයෙක් වෙන්න හදන්නේ මම විශේෂයක් මඟව කියන. මම සමයි අනිත් ලෝකයට වෙනසක් නෑ අනිත් ලෝකයට. මොකද විශේෂණේ තියෙන මනස නිසා. එතකොට මේ විදිහට චිත්ත සමතයක් ඇති වෙන්නේ. හිත හිත සමතයක් කියන දැන් අද අපිට හිත එක තැනක තියාගන්න අමාරුයි හිතේ හිතේ කතා කරනවා මෙන්න මේ gati අඩු වෙනවා ඊට පස්සේ සීලයක පිළිතුරු චිත්ත සමතය ඇතුළේ මේ විදිහට උපාය කරනවා ඕනම කෙනෙක්ගෙන් අහුවොත් මේ මොකටද සිල්වත් නිවන් දකින්නේ කියලා කියන්නේ ඇයි මේ ආනාපාන සතිය වඩන්නේ බුදු ගුණ අසුබේ මරන්නේ මේ භාවනා කරන්නේ නිවන් දකින්නේ කියලා කියන්නේ ඔගොල්ලෝ ඥාතිය තියෙනවා මේ ටික ඔක්කොම කරන්නේ අහවල් කරලා දකින්නයි කියන කාරණාවෙන් හින්දායි මේක කරන්නේ. ඒකයි නිවන් දකින්න කියලා කිව්වේ. බය වෙන්න එපා. එතකොට දැන් මෙහෙම කරලා ඊට පස්සේ විදර්ශනා කරන්න ඕනේ. විදර්ශනා කියලා කියන්නේ මේක තමයි පූර්ව භව ප්‍රතිපදාව කියන්නේ විදර්ශනා කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයා සත්‍යයේ පුද්ගලයේ කියලා දකින්න දැනත් සාමාන්‍ය ලෝකයට වඩා විශේෂණයකින් විශිෂ්ට දෙපේ ඒ තමයි තමන් සහ අනුන් කියලා සත්ව පුද්ගල භාවයට හම්බ වෙන අරමුණු වල නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා කියලා දකින්න. එතනදී බුදුරජාණන් ජීවිතයේට වඩා වෙනස ආදරේ නැත්නම් අකමැත්ත තරහව ගෙනත් දුන්නු ගෙනත් දෙන්න බාහිර වස්තු තියෙන්න පුළුවන් රාත්‍රිදී මුක්තමන්නේ මහරකබාණේට කඩන් කියලා මහා දේවල් තියෙන්න පුළුවන් ඒව එකකම තණ්හාව අතහරින්න හදන්න ඕනේ නැහැ අතහරින්න දෙහෙන්න ඕනේ නැහැ ඔය අපේ හිත වැටිලා තියෙන අරමුණක් කරුණක් ගානේ තණ්හාව නැති කරන්න ගියොත් අපිට වෙන යමක් කරන්න හම්බෙ පුළුවන් කමක් නැහැ. මොෝදේ මාළු වලලා අපිට ඉවර කරන්න පුළුවන්ද? බෑ. ඒ වගේ මේ හිත දැඟලා තියෙන අරමුණක් කරමුණක් ගානේ තණ්හාව වයින් කරන්න කියලා හදනවා නම් ඒක වෙන්නේ නැහැ කරන්නත් බෑ. නමුත් ඒ හැම දෙයකටම තණ්හාව තියෙනවා. ඒ තණ්හාව අයින් කරන්න ඕනේ සත්පුද්ගල භාවයෙන් යුක්ත සවිඥානික මේ වස්තුන්ගේ තියෙන රවල් තණ්හාව අයින් කරන්න කටයුතු කරන්න අරමුණ තියෙන බැඳීමේ ඉබේම අතහැරෙනවා. රාම රෙද්දී මුතුමනි කියවගලව කියලා බාහිර යන්තාක් වස්තු තියෙනම් ඒ ඔක්කොම තියෙන්නේ මම සහ මගේ දූ දරුවෝ කියන ධර්මතාවටයි. මම සහ මගේ දූ දරුවෝ කියලා අපිට හම් වෙන තැන තියෙන බැඳුම අඩු වෙන විදිහට වැරදි දැක්ම අඩු වෙන විදිහට දිට්ඨිය අඩු වෙන විදිහට මේ කවිඥානික වස්තු ටික විතරක් විදර්ශනා කරන්න. එතකොට ඔයගලන්ට අනිත් ධර්මයන්ගේ තියෙන බැඳීම ඉබේම අඩු වෙනවා. ඒ නිසා දැන් විදර්ශනා කරනවා කියලා තමන්ගේ ශරීරයේ පැත්තට නැඹුරු වෙලා හොඳට හිතන්න ඕනේ. නුවණ හිතන්න ඕනේ කියලා කිව්වේ පිළිවෙලින් ඉස්සෙල්ලා මේ ශරීරය ගැන බලන්න කෙස්ලුම් නියද ධම්ම කියලා ඊටාම වේගිකුත් නෙමෙයි ඊටාම හිමිනුත් නෙමෙයි එතෙන්දි මම අර මතක් කරේ දැන් කෙස් ටිකක් කපලා අපි පැත්තකට දැම්මොත් කෙස් කෙලෙන උග්‍රේ පේන්නේ නැහැ මේ ශරීරෙ තිබි කෙස් කියනකොට ඒ ගතිය හිතට වවා ගන්න. තමන් ඔය ඇඳන් නැතුව කෙස් ටිකට කෙස් කියන ගතිය හිතට ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. රෝම කූප ටික අපි ගල්වල පැත්තකින් දැම්මොත් රෝම කූප කියලා කියන්න පුළුවන් කෙනේ. නමුත් මම කියලා මිනිහෙක් කියලා පුද්ගලෙක් කියලා දෙන්නේ ඒ විදිහට ලොම් කියනකොට තමන්ගේ ලොම් නොවි කෙනෙක්ගේ ලොම් නොවි ලොම් කියන ගතිය හිතට ගන්න පුළුවන් වෙනවා. නියදත් හම්මස්නාර මේ විදිහට පුද්ගල භාවය ඇඳෙන්නේ නැති ඒ ඒ වස්තුව විතර තනි වෙන විදිහට හිතට නගා ගන්න අරමුණු කරගන්න අරමුණු කරගෙන කන බොන ආහාරය නිසා මේ කොටස් හැදිලා තින්නේ කියලා හොඳට බලන්න. දැන් මේ මගේ ශරීරය ගැන බලනවා නෙමෙයි. තව කෙනෙක්ගේ ශරීරය ගැන බලනවා නෙමෙයි. එතන තියෙන කොටස් මේ රූපේ මම කිව්වේ කය කියලා කියන්නේ මොකේද කොටස් කියන එකට. කොටස් කියන එකට. කොටස් 32කින් හැදලා ඉඳලා මේකට කාය කියලා කියනවා. කොටස් 32ක් එකතු වෙලා අවකාශ ධාතුව අමුලාගෙන රාශි වෙලා තියෙන මේ රූප මිතියට කය කියලා කිව්වා. කොටස් කියන අදහසෙන් තමයි කය කියලා කියන්නේ. මොකද චෛනයේ දික්කේ වේදනා කාය චෛනයේ දික්කේ සංඥා කාය මානමේ සංඥා කොටස් හය වේදනා කොටස් හය කියලා ඒ වගේ කොටස් 32කින් හැදුනා කියන එකයි කාය කියලා කියන්නේ. කාය කියනකොට කොටස් කියලා කියනවා. එතකොට මේ කෙස්ලොන් යද ධම්මස්නහරාති කොමු කොටස් 32 හොඳට බලලා කන බොන ආහාරය නිසා මේ කොටස් ඇතිලා තියන්නේ කියලා බලන්න. ආහාරයත් හොඳට නිමිති තියාගන්න බත් පාන් කෝපි මුන්නට හොඳට බලන්න ආත්ම භාවයෙන් තොර ආහාරය තිබ්බඳු ආහාරය නිසයි මේ කොටස් ටික ඔක්කොම තියෙන්නේ එහෙනම් ආහාරය නැමැති හේතුව නිසා කය නැමැති මේ බඳු කොටස් ටිකක් පදයක් ඇදලා තියෙනවා මේ කයට හේතුව මේ ආහාරය කියලා හොඳට තීරණය කරන්න ඊට පස්සේ තව බලන්න මෙබඳු කනබුන ආහාරයෙන් හැදුණු මෙබඳු කොටස් 32කින් යුක්තව හැදිලා තියෙන මේ කය ඇසුරු කරගෙන පවතිනවා අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු නිසා පැමිණි විඥානය. තව නැත්තම් ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය. නැත්තම් සිත් මේ කය ඇසුරු කරගෙන පවතිනවා. එතකොට මේ කය කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා නැති හේතුක ඵලයක්. රූපය ආහාරය නැති හේතුක ඵලයක්. අපි නාම රූපයි කියන තැනක දෙදත්තකින් පැන්නේ හේතු දෙකක ඵලයක් එතකොට මේ කනගුණ ආහාරයෙන් යුක්ත රූපය හැම වෙලාවෙම කරලා තියෙන ලොකුම කෘත්‍යය ලොකුම වැඩේ තමයි තේද කර්ම විපාක විඳින්න ඕනේ කමට පැමිණි. තණ්හාවට පැමිණි මේ විඥාණයට නවා තැනක් දීලා තියෙන එක. මෙයාට ගොදුරු ගන්න උදව් කළ දැලක් ව්‍යාගත හදලා තියෙන ටික විතරයි මේ කයින් කරලා තියෙන්නේ. එතකොට මේ කය ඇසුරු කරගෙන පවතින මේ හිත නිසායි කන ගුණ ආහාරයෙන් යුක්ත අචේතනික අවිඥානික හරියට මේ මේස්සේ බව කිසිම දැනුමක් නැති මේ කය නැගීම් දැනෙන මට්ටමටපත් උනේ ඒ කය ඇතුළු කරන හොස්තින හිත නිසා. ඒකයි හැම වෙලාවෙම සිතේ තියෙන gati ටිකටයි මේ කය හැදෙන්නේ. සිතේ සිතුවිලි රළු වෙනා කය ප්‍රසාද රළු. සිතේ සිතුවිලි බොදු වෙනා කය ප්‍රසාද මොදුයි. ඒක වේදනා සංඥා සංඛාර මුදිතා කාය මුදිතා වේදනා සංඥා සංඛාර ලහුතා කාය ලහුතා සිතුවිලි වල සැහැල්ලු බවෙන් කාය සැහැල්ලු වෙනවා සිතුවිලි වල මුදු බවෙන් කාය මුදු වෙනවා සිතුවිලි වල රළු බවෙන් කාය රළු වෙනවා හැම වෙලාවෙම කායේ පැවැත්ම කියන්නේ සිතේ පැවැත්ම මත එතකොට මේ කාය සවිඥානික වෙලා තියෙන්නේ හැඟීම් දැනෙන බව තියෙන්නේ කයට නෙවෙයි කය ඇසුරු කරගෙන කයේ බැඳලා ඉන්නේ හිතට. ඕගලන්ට පුළුවන්කම තියෙනවානේ මෙහෙම අල්ලනකොට කයට දැනුණා නෙමෙයි කියන කාරණාව මේ කයට දැනෙන්නේ නැති. ඒ මෙන්න තියෙනුනේ ආහාරයෙන් හැදුණු මේ බඳු කොටස් ටිකකින් යුක්ත කයක් මේ තියෙන්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතිනවා මේ කර්මානුරූපව පැමිණි විඥානය. ඒ නිසා ඒ සිත බැඳිලා තියෙන නිසායි මේ දැනීම තියෙන්නේ. එතකොට මෙහෙම කළත් ඒ කයේ බැඳිලා සිතටයි දැනුනේ කියන කාරණාව තේරෙනවා. ඊට පස්සේ ඒ කය ඇසුරු කරගෙන පවතින සිතෙන් උපද්දන විඤ්ඤාති රූප නිසායි මේ කය ඉදිරියට ආපහු යන්නේ. මම කියන්නේ අධික කමිසයක් තිබුණොත් සුදු අධික කමිසයක් තිබුණොත් කමිසෙට පුළුවන් ද ඕන වෙලාවට උයන පහල යන්න බෑ අපි මොකද කරන්නේ කමිසෙ අදිනවා කියලා මෙන්න අත දානවා දැන් අත එහාට එහාට කරනකොට කමිසෙ කමිසෙට එහාට එහාට යනවානේ ඒ වගේ ඔගොල්ලෝ දන්නවද මේ අත්පය හලවනවා කියලා මුකුත් කරන්න විඤ්ඤාත් රූප උපද්දලා ඒ කය විදිහටම රූපයක් හදලා ඒක මේ රූපෙට වහලා තමයි අපි මේ අත්වසවන්නේ කියන්නේ කරන්නේ යන්නේ. ඒ විදිහට මිසක නැතිනම් මේ කය අදට මරමිනියමයි. එතකොට මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි මේ කයේ ඉන්ද්‍රියන් ආපෝ වීම වෙන්නේ කියලා දකින්න. ඊට පස්සේ ඒගායක තමයි මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පෙනෙන කිසිම දවසක කන බොන ආහාරයෙන් හැදුණු හම්මස්ලේනාවෙන් යුක්ත මේ රූපයට මේ කයට රූප පේන්නේ නැහැ. රූප පේන එකට සම්බන්ධයක් නැහැ. මම ඔකට කිව්වේ මේ කුටුවේ ඉඳගෙන ඉන්න මට ඕගොල්ලන්ව පේනවා. මම ඉඳගෙන ඉන්න කුටුවටත් පේනවද? නෑ. කුටුව තියෙන්නේ මට ඉඳගෙන ඉන්න විතරයි. කුටුවපකාරය මට ඉඳ ගන්න ඉඳගෙන ඉන්න මට රූපේ පේනවා. එතකොට ගනුදෙනුව තියෙන රූපේ මායි කුටුවයි මායි අතර. කුටුවයි රූපේ අතර කිසිම ගනුදෙනුවක් නැහැ. කය උපකාරයි කුටුව උපකාරය මට ඉඳගෙන ඉන්න වගේ කය උපකාරයි විඤ්ඤාණ පිටලා ඉන්න. කය උපකාරය ලබලා තියෙන සිතෙන් තමයි රූපේ දකින්නේ. දකින රූපේ සිතට සිත කයට සම්බන්ධයි. දකින්න රූපයයි කයයි අතර ඍජු සම්බන්ධයක් කිසිම වෙලාවක නැහැ. ඉඳගෙන ඉන්න මට රූප පේනවා කියලා දකින්න දින නිම්ම අතහැරන ඕගොල්ලෝ නියම දැක්කොත් මොකද මම දිහා බලන්නේ කියලා තරහ යන දින නිම්ම ඕගොල්ලන්ට අතහැරේ. රූප බලන සත්‍ය අහන ගඳ සුවඳ බලන මිනිහෙක් හෝ ගෑණියෙක් ඕගොල්ලන්ට දකින්න බැරි. ඇයි? චක්කු විඥාන හිතේ ගෑනු හිතක්ද තෙරණ හිතක්ද? පුළු සුදුසු දහන. පුළුවන් දහන්නේ. ඒ රූප විඤ්ඤාණ සිත ගෑම සිතද දෙදෙන සිතද? ඈ ඒ බඳු තැනකින් නම් රූපය දකින කෘත්‍ය වෙන්නේ. එතකොට එහෙනම් ගෑනු කෙනෙකු රූප බලදී මොකද මන්දියා බලන්නේ මේ ගෑනු කෙනා මන්දියා බලන රණ්ඩු නැහැද මේ පිරිම කෙනා මන්දියා බලාගෙන ඉන්න මේ රණ්ඩු නැහැද මොකද පිරිම කෙනාද චක්කු විඤ්ඤාණය එහෙනම් ගෑනු කෙනාද සෝත විඤ්ඤාණය ඔය මේ නාම රූප දෙකේ කියලා තෘප්ති කරන්නේ නැති හින්දායි අපි ගෑනු කෙනා පිළිම කෙනා කියලා රණ්ඩු වෙන්නේ. එතකොට ඔයගලන්ට පුළුවන්කම තියෙන ඕනේ කය ඇසුරු කරගෙන කයේ පිහිටලා පවතින සිතෙන් රූපය දකින්නේ. රූප දකින්න තෘප්තිය කරන හිත හඳුනන චක්කු විඥානය කියලා එවන් වැඩක් කළා ඒ හිත නිරුද්ධ වෙනවා. කන කය ඇසුරු කරගෙන පවතින හිත වෙන ඒ ශ්‍රද්ධාහනය. ඒ අහල ඒ සිත නිරුද්ධ වෙනවා. මේ විදිහට අරමුණෙන් අරමුණ ඉපද නිරුද්ධ වෙන චිත්තචෛතික ටිකක් තියෙනවා. ඒ ටික මේ කය ඇසුරු කරගෙනයි පවතින්නේ. කයට ඕකේ කියලා කියන මේ සිතට නවතනක් තියෙනවා. නවතන කරුණේ. ගියා. එතකොට තිබ්බා යන යනතන උගේ කටුව අරගෙන යනවා වගේ අපි මේ යන යනතන ගේ අරගෙන යන්නේ. මම යනවා එහෙම නෙමෙයි. මේ මේ ගේ අරගෙන එක තැනට ගියා උන් එතන තියෙන ෆොටෝ ටික ගත්තා සද්ද ටික ඇහුවා ආයෙත් අකුල ගත්තා ආයෙත් ගියා හත් එක ගහගත්තා වගේ උන් ගේ අරගත්තා ගේ කොතන කරේ තියාගත්තා ඔන්න රූප වල ෆොටෝ ටික ගහගත්තා ආයෙත් හදාගත්තා එනවා ඉතින් අපි කියන වන්දනා ගමන් යනවා ඈ එතකොට ඔය තරමේ කය අරගෙන ගිහිල්ලා වට පිටාර ෆොටෝ ගහලා ඒක දාගෙන යන එක කරන්නේ ඉතින් මේ තියෙන විඩෝ විචාරකය යනවා එතකොට මේ වන්දනා චාරිකය යනවා කියලා යනවා එතකොට හොඳට ඔයගලන්ට බලන්න පුළුවන්කම තියෙනවා කය ඇසුරු කරගෙන පවතින හිත එනෝයි රූප බලන්නේ සද්ධාන්නේ කදසොත් බලන්නේ හැම ලෝකයේ කියලා යම්තාක් මේ තියෙන ඔක්කොම කයේ කිසිම සම්බන්ධයක් නැතුව ඍජුව හිතට අරගෙන තියෙනවා. ඒකයි මම කිව්වේ ඔය ටික දකිනකොට එයාගේ ජීවිතයේ වෙන චක්කු විඥානය චක්කු විඥානයෙන් කරන රූපායතන විතර කය අතර මොකද අදාළ කෙලෙස්යක් අයිති නෑ මේ පෙන්නවා කියන මට්ටමට කය. ලෝකෝත්තර මාර්ගයේදී ওই ටික විතරක් ඉතුරු වෙන්නේ මේ ගුටි කන කය අතර. එතකොට මේ නියමණයකින් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම ජීවිතයේ තියෙන උතරකින් රූපේ පේනවා කියන තැන, සද්ද ඇහෙනවා කියන තැනක සද්දයයි සෝත විඥානය ඒ ටිකෙදී නිතිගයි ස්තික මුළු ජීවිතේම එච්චර ඒකට කයයිදි නෑ ඒ ටික අතහැරලා මේ නිවන චිත්තයට මේ ටික තියෙන්නේ එතකොට මෙහෙම බැලුවාම මෙයාට කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසා දැකීම හිමාදී කෘත්‍ය ටිකක් කරනවා කියලා තේරෙනවා ඉඳගෙන ඉන්න මම රූප බලනවා හිටගෙන ඉන්න මම රූප බලනවා නිදාගෙන ඉන්න මම රූප බලනවා ඇවිදගෙන ඉන්න කෙනෙක් රූප බලනවා කියන මෙහි අතහැරෙනවා. පෙනෙන ඇහෙන දකින දෙයට කයේ සම්බන්ධය අතහැරෙනවා. කියලා. එතකොට මේ විදිහට කය වෙනම බලන්න, කය ඇසුරු කරගෙන පවතින හිත වෙනම බලන්න, කය ඇලිච්ච එකට ප්‍රත්‍ය වෙනම බලන්න, හිත ඇලිච්ච එකට ප්‍රත්‍ය වෙනම බලන්න. මේ දෙන්න එකතු වෙලා කෙරෙන වැඩේ බලන්න. එතකොට කයෙන් කරලා තියෙන හිතට නවාතන් දීලා හිත එහෙම නවාතන් පොලේ ඉඳගෙන බලනවා අහනවා කියන ත්‍ෘත්‍ය ටිකක් කරලා හිත. ඔන්න ඔබට කියනවා අපි ඔය ඇත්ත නොදන්නාකම නිසා ඔය ඇත්ත නොදකින්නකම නිසා මේ නාම රූප දෙකේ පැවැත්ම වෙන සිද්ධිය නොදන්නකම නිසා පුද්ගලයේ කියනවා පුද්ගලයේ කරනවා සත්‍යයේ රූප බලනවා සත්‍යයේ සද්ධානවා මම රූප බලනවා මම සද්ධානවා කියන තැනකින් ප්‍රපංචයේ ඉලාකට ඒ මම කරනවා පුද්ගලයේ කරනවා කියන ටික දෙහෙන්න නම් මෙන්න මේ ටික අඳුර දෙන්නම වෙනවා මෙතන තියෙන ඇත්ත පෙන්වන්න පෙන්වන්න ඉවරද්දක් හැදෙන්නේ. මම නෙමේ මගේ නෙමේ මගේ ආත්මේ නෙමේ කියලා හිතුවට හරියන්නේ මම නෙමේ මගේ නෙමේ මගේ ආත්මේ නෙමේ කියන්නේ මෙතන තියෙන රූපේ බලපම් මේක හැදෙන හේතු ටිකක් මෙන්න. ඒ ඉබඳු හේතු ටිකක් හැදුණු රූපය අතුරු කරගෙන පවතින මේ සිත් ඒක හැදෙලා තියෙන මෙහෙම මේ දෙන්න හින්දා මේ බය මෙහෙම වෙලා තියෙනවා. අර මම කියන්නේ නිකම් බෑ නඩුවක් ගානවා නම් කවුරුහරි කිව්වොත් මගේ කියලා අපිට සාක්ෂි ඉදිරිපත් කරන්න වෙන්නේ නැහැ. ඔයාගෙන නේ මගේ කියලා. නේද? නිකම් නාටුකාරය පිළිගන්නේ ඒ වගේ මායя කියනවා මේ කය මගේ කියලා. මේ කය තපුද්ගලෙදි කියලා. අපිට ඔප්පු කරන්න නැහැ. ඔක මම හෝ තපුද්ගලෙ කියන මේ ඔතන තියෙන මෙහෙම ටිකක් කියලා. කියලා හොඳට හේතු මේ කාරණා ටික පෙන්වන්න වෙනවා. ඔය විදිහට ආධ්‍යාත්මික කය ගැන හොඳට බලන්න. මේක විමසන්න පුළුවන් යද්දී නිදාගෙන ඉඳගෙන හිටගෙන ඇවිදගෙන නිදාගෙන හතර විදිය ඕනෙකට සුදුසුයි. ඊට පස්සේ පල සත්තන්නවා පරපෝකරනවා තව අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා හිතෙනකොට හිතන අරමුණ හිතෙන් අල්ලගන්න. දරුවෙක් කියලා හිතනකොටම හිතින් ඒ අරමුණ අල්ලගෙන එතනද හිමින් බලන්න. මේ එතන හැදෙන රූපය ගැන බලන්න හොඳට. අර මම කිව්වා වගේ එකින් එක කොටස් බලලා කන බොන ආහාරය නැතිලා තියෙන්නේ. ඒ බඳු කය අසුර කරගෙන පවතින හිත නිසා මේ දේ කය සංඥාන කරලා තියෙන්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා නේද කයේ යෑමෙන් වෙන්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද රූප පෙනෙන්නේ. ළමයාට රූප පෙනෙනවා, ළමයා රූප දකිනවා, පුතා රූප දකිනවා, යාළුවා රූප දකිනවා නෙමෙයි. මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පෙනෙන්නේ. මේ නාම රූප දෙක නොදන්නාකම නිසා කුසත්‍ය කියන අදහසක් ඇති වෙලා නේද? මේ නාම රූප දෙක නොදන්නාකම නිසා පුද්ගලයා කියන අදහසක් ඇති වෙලා තියෙනවා නේද කියලා හොඳට හිතනවා. ওই විදිහට සත්පුද්ගල භාවයට හම් වෙන හැම ආරමුණක්ම හැකි පමණකින් හිතන්ද හිත හුරු කරන්න. එහෙම හිතනවා සමතකම ධනකින් හිත වඩන සමතකම ධනකින් හිත වඩන්නේ මෙහෙම හිතන. සීලයක පිළිතුර මට සිල්ට ගුණ යහපත් චරිතයක් ඇතුළ ඉන්නවා. අල්ලපු gedara කෙනා ඔබ භාවනා කරන කෙනාන්නේ කියලා ඉවරලා ගැට ගන්න හැදුව ගහක් අල්ලගෙන ඒත් කමන්න ඇගිලි ඉන්න පුළුවන් තරම් චරිතය කරන්න තියෙනවා. එදාට එයාට ඇත්තටම බණධම කියන එකේ විශේෂණයක් වෙන්නේ එයා ඒකට පස්සට ගනින් පවුදා පස්සේ. නමුත් අද දවසේදී එහෙම වෙන්නේ නැහැ. ඒ බණධම වෙනම ගැටගත්තු ටග්ගල ගත්තා මන්නේ ආ කොහොම භාවනා කරන්නේද කියලා ඇත්තටම එහෙම රණ්ඩු කරන්න බැරි එකේ තියෙන ලොකු මේක. මම හිතන්නේ ජීවිතේ ගොඩාක් ධර්මකේ මට සිල්පුණා. එයාට ජීවිතේ ජීවිතයේ වටහා ජීවිතේ පව ජීවත් කරගන්නේ ධර්ම වලින් කියන මට්ටමට ඇත්තට වෙන්න ඕනේ. හිතෙන්. අනවශ්‍ය ඕනෑ උපද ලෝකේ දැනෙච්ච ගැටි අඩු වෙන්න ඕනේ මේකේ. ඒ විදිහට ජීවිතයේ ධර්මයට පූජා කරන කෙනාටයි හරියන්නේ. එහෙම නැත්නම් අපි කොච්චර උඩින් මොන විදිහට හිටියත් අපේ ජීවිතේ ගුණාත්මකම නැතිකම හින්දායි වචන ටිකකට සීමා වෙලා උඩින් යන පිට පොත්තකින් විතරක් යන හින්දායි අපිට ධහම හරියන්නේ නැහැ. පන්සලේ වැඩක් නැහැ, කෝලෙන් එල්ලෙන්නත් නැහැ වගේ එකක් නැහැ මේකත් කියලා නමුත් ඇත්තටම ලෝකයේ හැම වෙලාවෙම අසත්පුරුෂය තම අවස්ථාන ප්‍රයෝජන ගන්නවා රිදවන්න බලනවා. නමුත් මේ හැම එකකෙම තාජී ගුණයකින් එන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ කියන එකයි මගේ අදහස. මට තේරෙන මට්ටම මොකද කියන මට්ටම. එතකොට මේබඳු සීලයක පිළිපදලා හිත වඩමින් ওই විදිහට විදර්ශනා කරනවා. විදර්ශනා කරනකොට තාම බැයිනම් රණ්ඩු වෙලා වෙනකොට භාවනා කරන්න. ඊගාන් දවසේ හෙට දවසේදී රණ්ඩු වෙනකොට වචන ටිකක් ඒ වෙනදට වඩා තරහාගිය කතා කරන්න පුළුවන්කම හොවේ. ආයෙත් රණ්ඩු වෙලා භාවනා කරනවා. රණ්ඩු වෙලා ඉවර වෙලා භාවනා කරනවා කියලා එකකට ඉන්න එපා කතා වෙන්නේ නැහැ. හරිද? ඒක දැරිමම මම කියන්නේ. කාලයක් යනකොට අල්ලපු කෙනා ගේ ගාන වැට ගහගත්තත් ඉන්න පුළුවන් මනසක් හැදෙන තැනකට ඒ හැබැයි අකණ්ඩව ඔයගොල්ලෝ මේ ටික කරන්නේ කියන්නේ මම එහෙම කිව්වේ අද දවසේදී වැරද්දක් සිද්ධ වුණා අනේ අපි අතින් මෙහෙම වැරද්දක් සිද්ධ වෙනවා අපිට භාවනා කරන්න බෑ තාක්ෂණික මේ වැරදි හදාගෙන කරනවා කියන එක කරන්න එපා එහෙම වෙන්නේ නැහැ කවදාවත් වැරදි වෙන කෙනාමයි භාවනා කරට ඇයි වැරද්ද උනේ මේ කෙලෙසින්ද එහෙනම් මම ලෙඩෙක් මිසක ස්පිරිතාලයෙන් ගොඩ නිරෝගී කෙනෙක් ස්පිරිතාලයෙන් ගොඩ හොඳට කිසිම ලෙඩක් නැති අය ස්පිරිතාලේ යන්න ඕනේ. ඕනේ ලෙඩක් තියෙනවා නේද? ඒ වගේ තරහ යනවා නම් කෙලෙස් ඇති වෙනවා නම් තණ්හාව ඇති වෙනවා නම් විසඳ වෙන එයාමයි භාවනා කරගන්න කොට යුත්තේ. ඈ එයා එයායි සුදුසු. පන්තිල දකින්න බැරි නම් එයා තමයි ඉක්මනට භාවනා කරන්න සුදුසු කෙනා. <laughs> මොකද ලෙඩේ උස්සන්න වැඩි. එහෙනම් ඒක අපිට බෑවෝ කියන තැනකින් නෙමෙයි තියෙන්නේ. ඒක අනිත් පැත්තෙන් අපි ගන්නෙ. එයා තමයි ඉක්මනට වැඩිපුර භාවනා කරන්න හදන්න ඕන කියලා. ඒ නිසා අඩුපාඩු වෙනවා වෙන්න පුළුවන් ආයෙත් ඒක ටික හදා ගන්නවා ආයෙත් සිත වඩනවා මෙහෙම යනකොට අද දවසේදී කෙරෙච්ච වරද හෙට දවසේදී නොකරනම් දහම කඩෙන්න. එතකොට මේ විදිහට සීලයක පිළිපලා හිත වඩමින් ඔය විදිහට විදර්ශනා කරනකොට මේ වගේ ධර්ම ටික ටික දුරනවා. කොහොම ගිහිල්ලා අත්ති කායතුව 50 සති පච්චපටිතාවත සත්‍ය පුදුලේ නොවේ කාය කවුණක් ඇත්තේ සිඳී සිය වන්තින් එළඹ සිටිනවා. තාම ඔයගොල්ලන්ට දැන් සත්‍ය පුද්ගල කරන නාම රූප ධර්මතාවයක් තියෙන්නේ කියන කාරණාව වෙන මට්ටමට එනවා. ඒ එනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මුදු උත්තර කුකුටි විචිකිච්ඡකේ නියවර ධර්ම ආඩුයි. නියවර ධර්ම ටික ක්‍රමක්‍රමයෙන් ගෙවිගෙන යනවා. යනකොට මෙහෙන් අකණ්ඩව මේ විදියට ප්‍රතිපදාව හැසිරෙනවා. සත්‍ය කුගේ නෝ කයපමණ කැත්තේ යන සීය හොඳින් එළබස් කියලා කියන්නේ ඕන නිවන ගන්න නෑ. නාම රූප ධර්මයේ තේරෙන. ditthi visuddhi තියෙන්නේ. ditthi visuddhi කියලා කිව්වේ සත්ත්ව පුද්ගල දෘෂ්ටිය නෑ. සත්ත්ව පුද්ගල හැඟීම නෑ කියන එක නෙමෙයි දෘෂ්ටිය නෑ. ඒ කියන්නේ හොඳට අවස්ථාව පුද්ගලයා කියලා රැවටෙන්න පුළුවන්කම තිබුණා නෑ මෙතන නාම රූප දෙකක් තියෙන්නේ කියන කාරණාවක් තියෙනවා යම් දවසක් තියෙනවා ඇහින් බලනකොට දැන් මේ පුද්ගලයෙක් වෙනවා වෙනකොට නාම රූප දෙකක් තියෙන්නේ කියලා පේන්න මට්ටමට එනවා එදාට තමයි නීවරණ ධර්ම නැහැ නීවරණ ධර්මයන් තමන් කෙරෙහි නම් නොදකින්නකොට තමන් තුළ ප්‍රමෝදය උපදින සිතේ උඩ වැඩුණු ගතිය ප්‍රීතිය කියන එක හැම වෙලේම පවතින ඒ මනසට. ප්‍රමෝදය නිසාම ප්‍රීතිය ප්‍රීතිය නිසාම පස්සති කියලා ආධ්‍යාත්මික ධර්මතාව කරගන්නවා. ඒ නිසාම මේ හිත කය දෙක සංසිඳෙනවා, සැහැල්ලු වෙනවා. ඒ නිසාම සැපය ඇති වෙනවා, සැප නිසාම හිත සමාධි වෙනවා. දැන් ඔන්න ඔය සමාධියට එනකොට විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ කියලා කියනවා. අර වෙනද වගේ කාමච්ඡන්ද ආදී ඒව වස්තුන් දෙන කැමැත්තක් නැහැ. ඒ පුද්ගල භාවයේ කියලා හින්දා දේවල් ධර්මයක් නැහැ. අන්නේ සමාධියට දැන් අපි කියපු විස්තර ටික දෙන්න. දැන් අපි සත්‍ය පුද්ගල දැක්වෙනවා දැන් නාම රූප දෙකක් තුනක් දැන් නාම රූප කියලා නැහැ. ඇහැට පෙනෙන දේ වර්ණ සටහන් මාත්‍රයක්මයි කියන දෙන්නට එනවා. තේරෙන්නේ ආත්ම දෘෂ්ටියට සාපේක්ෂව තමයි අනාත්මය. ලෝකේ තුල තමයි අනිත්‍ය, නিত্য, අනිත්‍ය සප ආත්ම කියන ලෝකේ තුල දකිනවා. ඒ දැක්මට විරුද්ධව ලෝකේ තුල ඇත්ත දකින අනිත්‍ය, දුකයි, අනාත්මයි කියලා විමුක්ති මොකක්ද? ඔය ටික දැක්කහම ලෝකෙන් එළියට එනවා. ලෝකෙට ආවහම ආත්මය අනාත්මය දෙකම අත්හැරෙනවා. දැන් වර්ණ සතහනට අනාත්මය කියන්න ඕනෙත් නැහැ ආත්මය කියන්න ඕනෙත් නැහැ. වර්ණ සතහන මාත්‍රයක්මයි තියෙන්නේ. ඒක බාහිරමයි. අවිද්‍යාව බලන නිසායි වෙන්නේ කියලා හේතු ටික මෙහෙ පේනවා. සේව නොතිබීමයි හටගත්තේ කියලා ඔය ඔක්කොම ටික විස්තර ඕනේ දැන් ඉබේමයි එහෙම බලනකොටම එහෙම බලපු නිසා තියෙන වර්ණ කතා මාත්‍ර කියලා දකිනකොට ඔය විස්තර ටික ඔක්කොම තියෙනවා දකිනකොට අහකට යනකොටම නැති වෙනවා කියන එක ඉබේම හිතෙනවා අන්නේ සමාධියට ඇත්ත ඇති හැටි දකිනවා දකිනකොට කලකිරෙනවා මේ තරම් චිත්‍රයක් තුල වර්ණ සටහනක් තුල මව්මල දුක මව්මල දුකට අඬපු කඳු සතර මහා සාගරයේ ජලයට වැඩි නේද මේ අවිද්‍යාව ලේසි නෑ නේද කියලා පේනවා මේ චිත්‍රය ඇතුලේ වර්ණ සතහන ඇතුලේ දිට්ඨියක ඇඳපු චිත්‍රය දිහා බලලා මව්මල දුකට ඇඬුවා දිට්ඨිය ඇඳපු චිත්‍රය දිහා බලාගෙන ප්‍රියාමල දුකට අඬපු ඇඬුවා නම් බලන්න මනසේ මොනතරම් පිස්සු බවක් තියෙන්නේ නැද්ද කියලා බිත්තිය ඇඳලා තියෙන චිත්‍ර දිහා බලාගෙන ඕගොල්ලන්ට අම්මා මලා කියලා ඇඬුවනම් චිත්‍රයේ චිත්‍රෙම මොනතරම් චිත්‍රයක් මනසේ මවලා තියෙනවද කියලා හිතාගන්න. එතකොට එහෙම දකිනකොට එදාට තමයි දුකේ පල කරන්නේ මේ බඳු යථාර්ථයක් වෙනකොට මේ බඳු තැනක නේද මේ දුක් වෙන කියලා කල කරන්නේ. කල කරනවාම එදාට මේ රූපාරම්මනේ ඇලෙන්නේ නැහැ. නැතිනම් හිත කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා. මේ රූපාරම්මන, සද්දාරම්මන, ගන්ධාරම්මන කියන මේ ටිකට නැඹුරු වෙලා විඥානය උපදින්නේ. හම්බ ඇසි දෙවිල රූප එනකොටම ඒ රූපයේ තියෙන යථා භූත ස්වභාවය දන්නා වූ දක්නා වූ නුවණක් සහිත චිත්තජයතිකක් උපදිනවා. ඒ ඒ වස්තුව අල්ලා ගන්න ඊට නැඹුරු වෙලා පවතින චිත්ත උපදින්නේ නැහැ. විඥානේ පිටන්නේ ආරමුණේ. ඒ හින්දා විඥානේ වෙනම විඥාන නැති කියලා කිව්වේ සිත ආය රූප සද්ද ගන්ධ රස පොට්ටප්ප ඕවත් එකක්වත් ඇසුරු කරලා නැහැ. ඕවා උපාදාන වෙලා නැහැ. ඇසුරු වෙන්න දින උපාදාන වෙලා නැහැ. ඒ වහටගෙන නිරුද්ධ වෙනවා ඒ වහටගෙන නිරුද්ධ වෙනවා කියන නුවණකින් දැක්මකින් ජීවත් වෙනවා. ඔන්න ඔතෙන් කියනවා රහතන් වහන්සේ කියලා. සෝෂි විශේෂ නිබ්බාන තව ස්කන්ධ පරිහරණය සහිතයි. නමුත් ගුරු බල බහතක පංච උපාදාන ස්කන්ධ දුක මිදුණා කියන තැනට යනවා. ඊට පස්සේ මෙන්න මේ මට්ටමේ ජීවත් වෙන යම් ස්කන්ධ ටිකක් තියෙනවා නම් සලායතන පච්ච ආයතන ටික නිසා ජීවිතයක් තියෙන ඒ නිසා යම් නුවණකින් යුක්ත චිත්තචෛතසික ටිකක් උපදිනවා මෙන්න මේ පැවැත්ම තියෙනවා මේකට කියන ජීවිතපච්චය සලායතනපච්චය කියලා. කාය කෙලවර කොට ඇති වේදනා, දිවි කෙලවර කොට ඇති වේදනාව විතරක්ම විඳිනවා. ඊට පස්සේ ඒ ටික ඇති වෙන්න තිබුණු පුරාණ කර්මයන් හටගත්ත ඒ හේතුන්ට යම් ආශන්තතියක් තියෙන ඒ ආශිවරනකොට ඒ ටිකත් ඉවර වෙනවා. කලමයි දැකපු දේ ඇති බවට අහපු දේ ඇති බවට රැස් වෙන ගතිය නතර කරලා තිබුණේ. මරණාසන්න මොහොතේ උපදින අන්තිම නිමිත්තේ ප්‍රත්‍ය නිසා හටගන්න ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන තේනුවන විතරයි තියෙන්නේ. ඒ නුවණ යම්සේද ස්කන්ධ ටික එසේ ස්කන්ධ ටික යම්සේද නුවණ එසේ ස්කන්ධ ටික නිරුද්ධ වෙනකොට මත්තේ විඥානයේ පිටට නිමිති නැති වෙනකොට නිබ්බන්ති දීරයතයන් ප්‍රතිපෝයේ දීරයන් වහන්සේ නිවෙනවා පහනක් නෙවෙනවා වගේ. කෙලෙස් ටික නැති කළාම සෝපදිශේෂ නිබ්බාන වෙනවා. මේ පෙනෙන රූපායතනයේ සද්ධාරාමන ගන්ධාරාමනේ තියෙන අවිද්‍යාව නොදන්නාකම කියන ටික විතරක් නැති කරගන්න. ඒකට විද්‍යාව සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටි දකින්නවා කියන කම ඇති කරගන්න උච්චරය වුණා. අනිත් ඔක්කොම ටික වෙලා මුළු ජරා මරණ දුකෙම පංච පාදස්කන්ධ දුකෙම මුදවලා කෙලස් ටික නැති කරපු කෙනාටම ස්කන්ධයන්ගේ නිරෝධය නිවන වෙනවා මිසක කෙලස් තියෙන කෙනාට ස්කන්ධයන්ගේ බිඳීම මරණයක් වෙනවායි කියන කාරණාව දකින්නේ. කෙනෙකුට මරණයක් වෙන ඒ ජීවිතයම කෙනෙකුට නිවීමක් වෙනවා කෙලස් ටික නැත්තම්. එතකොට ඊගාවට රහතන් වහන්සේ පිරිනුවම් පෑවා කියලා කියන තැනකද පුද්ගලික පිරිනුවම් පෑවන්නේ අර ඉතුරු වෙච්ච අවශේෂ දුක් වූ ස්කන්ධය නිරුද්ධ වුණා කියලා දකින්න. රහතන් වහන්සේ නමක් ජීවත් වෙනවා කියන තැනකදීද අපි කතා කරන තැනකදීද ස්පර්ශ ආයතන හය යතහ භූත ස්වභාවයේ දන්නා උදක්නෝ චිත්තචෛතසික ටිකක් පවතිනවා ඒකද නිරුද්ධ වෙනවා කියලා දකින්න. අදද අද සත්‍ය පුද්ගලයේ කියන තැනක ස්කන්ධ ටිකකුයි කෙලස් ටිකකුයි දකින්න. ඔක තමයි ඇත්ත. ඉතින් මේ චේතනා සූත්‍රයේදී පෙන්වනවා අපිට බොහොම වටිනා කාරණාවක්. මේ ස්පර්ශ ආයතන හයට ගෝචර වෙන අරමුණු වෙන ආරම්මණයන් කෙරෙහි හිතුවත් කල්පනා කළත් අනුසය වශයෙන් පැවතුණු පවතිනවා නම් විඥානය පිහිටනවාමයි. නොසිතුවත් කල්පනා නොකලත් විඥානය පිහිටනවාමයි. මේ පේන අරමුණු වලට හිතලවත් නොහිතලවත් දෙවෙන්න බෑ. විඥානයේ පිහිටිය ජරා මරණ ශෝක පරිදේ දුක් ඇති වෙන සතර පවතිනවාමයි කියලා කියනවා. එතකොට සිතන්නෙත් නැත්නම් කල්පනා කරන්නෙත් නැත්නම් අනුශය වශයෙන්වත් පවතින්නේ නැත්නම් විඥානය පිහිටන්නේ විඥානය නොපිහිටියොත් ඒක නිවන. නිවන කියලා සංකල්පම හොවා ගන්න ඕනේ ශක්තිය නිවන. අරමුණේ විඥානයේ නොපිහිටන විදිහට ගබලා ගන්නකො අරමුණේ විඥානයේ නොපිහිටන කොහොමද නොකිතාද කල්පනා නොකරේ අනුසය වශයෙන් නොපවතින. අනුසය වශයෙන් නොපවතිනවා කියලා කිව්වේ මොකේද ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයකින් විතරමයි අනුසය දුරු කරන්නේ. ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශන මට්ටමක ඉන්නට ඕනේ දකින්න හැම ආරම්භකම ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය කියලා කිව්වේ වෙන මොකකටවත් නෙමෙයි තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් අපි නූපන්නත් උපන්නත් ආරම්මණයක ඇත්තක් තියෙයි ඇත්තක් තියෙයි සත්‍යයක් කියනවා ඇහෙනවා කියන තැනක ගන්ධයක් කියලා ඇහෙනවා කියන තැනක පවතින ඇත්තක් තියෙනවා අන්නේ ඇත්ත ඇති හැටි දකින්නේ ඒ කියන්නේ ලෝකය කියලා කෙනෙකුට රූපයක් හම්බ වෙනවා නම් රූපය හම්බ වෙන්නේ සැබෑවටම මොන වගේ රූපයක්ද මොන විදිහටද කියලා ඇත්තක් තියෙනවා. අපි කෙනා කෙනා හිතාගෙන රූප ගැන හිතාගෙන ඉන්න විදිහක් තියෙන්න පුළුවන්. අපි කෙනා කෙනා රූප ගැන හිතාගෙන ඉන්න විදිය කෙනා කෙනාගේ ආශ්‍රම මත එක එක විදිය රූප තියෙන්න පුළුවන්. අපි කාටත් පක්ෂ වශයෙන්, පන්ති වශයෙන්, කුල වශයෙන්, ભેද වශයෙන් වෙන වෙන විදිය රූප සද්දාම් වෙන්න පුළුවන්. ඒ මොන විදිහට හම්බ වුණත් සත්‍ය වශයෙන් යථාර්ථ වශයෙන් පක්ෂයක් පන්තියක් කුලයක් ભેදමක් ආගමක් නැතුව කාටත් එක විදිහට පවතින සත්‍ය වූ සැබෑ වූම මට්ටමක් තියෙන ඇහැට රූපයක් පේනවා කියනකොට ඇහැට රූපයක් පේනවා කියනකොට ඒ රූපේ මට්ටමත් ඒ රූපේ ඇති කරපු මට්ටමත් ඒ රූපේ gati ටිකකුත් තියෙනවා ඒ ගති ටික ඒ විදිහටම හසු කරගන්න දකින මට්ටමට කිව්ව සම්මාදිට්ඨිය කියලා. සත්‍ය අවබෝධය කියලා. වෙන මුකුත්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාව කරපු බුදුරජාණන් දේශනා කළා නෑ. බුදුරජාණන් වහන්සේ දැකපු දෘෂ්ටියක් බුදුරජාණන් වහන්සේ ලෝකෙට කියලා නෑ. අදද මේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන මේ ශාසනය ගැන සද්ධාව ඇති කරගන්න පුළුවන් ඒකයි මේ ලෝකයේ තිබුණු සැබෑම ස්වභාවය අවබෝධ කරගෙන පෙන්වුවා මිසක වෙන දෙයක් පෙන්වෙන්නේ නැහැ බුදුදහම කියලා. ඒ නිසා ඒ පෙන්වෙන රූප ආයතන සැබෑම ගතිය දකින්න කියලා සම්මාදිට්ඨිය කියනවා. ඒ සැබෑම ගතිය දකි නොදැක්ක අපිට ඒ ගතිය දන්නේ ඒ හින්දා සැබෑම ගතිය ඉස්සෙල්ලාම දැක්ක බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සැබෑ ගතිය ලක්ෂණ ටික මෙන්න මේවා. බාහිරයි, උපාදායයි, මේ මේ හේතුන්ගෙන් හටගන්නේ ඒක තියනවා නෙමෙයි හටගන්න තියෙන මේ ගති ටික පෙන්වනවා. ඊට පස්සේ මුඛ පරම්පරාවේ සත්පුරුෂ ඇසුරෙන් අපිට ලැබෙන්න ඕනේ ඒ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන සද්ධර්මය අහනවා කියන්නේ ඒ ওই ගති ටික ලක්ෂණ ටික අපේ ජීවිතෙන් දැන හඳුන ගන්න බලා ගන්න හිතා ගන්න පුළුවන් ලක්ෂණ ටික අහගන්න. අහගෙන ඔන්න කල්යාණ මිත්‍රයන්ගේ සද්ධර්ම ශ්‍රවණය ටික ලැබෙනවා. ඊට පස්සේ නම් දකින්නේ ඊට පස්සේ තමන් තුළ අර සීලයක පිළිතලා සමතකමටහනකින් හිත වඩමින් නුවණින් බලනවා. එතකොට සීලයක පිළිතුර සමතකමටහනකින් හිත වඩන කියන එකට කියනවා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. නුවණේ විදර්ශනා කරනකට කියන යෝනිසෝ මනසිකාරය කියලා. කල්යාණ මිත්‍රත්ව සද්ධර්ම ශ්‍රවණේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යෝනිසෝ මනසිකාරය කියන මේ ටික එකතු වෙනකොට නීවරණ ධර්ම දුරු වෙනවා. එතකොට මේ කියපු ගතිය තමන්ට තේරෙනවා. නමුත් පිළිතුර හිටින්නේ නැහැ, ළඟ හිටින්නේ නැහැ. තවදුරටත් මේ ටික කරනවා මේ විදිහට. සත්පුරුෂ ඇසුර ඇසුර කරනවා, සද්ධර්මය ශ්‍රවණය කරනවා, ධර්මාන්දරම ප්‍රතිපත්ති යොනිසෝ මනස්කාරය දෙක කරනවා. තව ටිකක් පැහැදිලි කරනවා. යම් දවසක් තියෙනවා මේ ආර්ථිකයෙන් තන ජීවිතේන දවස. එදාට මත්යකට යුක්තක් නැහැ කියලා Taman තුලම සිහිනුවන උපදිනවා. ඒ නිසා අපි මේ ශාසනයට ආවේ අහස වගේ හිස්තනක් බලන්නවත් නිරෝධය අල්ලන්න කියලා එකක් කරන්නවත් එහෙම නැතිනම් අසීමිත මනසක් බලන්නවත් නෙමෙයි අපි මේ ශාසනයට ආවේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන මේ දුකෙන් මිදෙන්න එකම දරුවා ලොක්කුවේ මැරිලා ඇස් ඉදිරිපිට මැරිලා විඳින දුකෙන් මිදෙන්න තමන්ගේ ආදී අම්මා තාත්තා මැරිලා විඳින දුකෙන් මිදෙන්න අපි ආවේ ඒ ටික නිපද වෙනකම් ඒ ටික තමන්ට ලැබෙනකම් මේක කරන්නේ ඒ දුකේ නිවීම නිවනයි කියලා දකින සලආයත නිරෝධය භව නිරෝධය නිවනයි කියලා දකින වෙන දෙයක් නෑ ඒ නිසා අද බුද්ධෝත්පාද කාල මනුස්සාන භාවයක් ලැබල බොහොම වටිනා පරිසරයක් ලැබු අපිට මේ ටික බැරි නෑ වාසනාවක් තියෙන නිසායි අපිට මේ වගේ ධර්මයක් ධම් පරිසරයක් ධම් වටපිටාවක් ලැබුණේ ඉපදුනේ අද තියෙන්නේ අපිට විකෘති මනසකින් තොරව ඈ දිස්කම්බලයෙන් තොරව ප්‍රകൃති මනසක් හදාගන්න. මේක හොඳට අහන්න කලබල වෙන්න එපා. බස් එකට නගින්න බස් එකේ දුවන්න හදන්න එපා. ඒකයි තියෙන වැඩේ. බස් එක යන වේගෙන් යයි ඉක්මනට කියලා ඕගොල්ලෝ බස් එකට නගලා බස් එකේ දුවන්න කියලා තකපය දුවල කරගන්නවා මිසක ඒක වඩායමක් වෙන්නේ නැහැ. ඒ හින්දා යන වාදයකට නගලා ඉඳගෙන ඉඳ එයාගේ වේගෙන් ගෙනියයි. ඉතින් ඒ නිසා මේ ශාසනයට ඇවිල්ලා Taman බණ දහම් අහගෙන Tamanට හැකි ප්‍රමාණයට උත්සාහවත් වෙන්න. එතකොට අපිට මේ ජීවිතයේම සසර දුක් අවසන් කරන මාර්ග ඥානයක් ලබා ගන්න බැරි නෑ. ඉතින් මේ සඳහා මේ දේශනාව හේතු සම්සියෙන් වේවා. ඒකම මට ප්‍රශ්නයක් ගොඩාක් දෙනෙක් කියනවා මාව පෞද්ගලිකව හම්බ වෙන්න ඕනේ කියලා ප්‍රශ්න තියනවා කියලා. මම කියන්නේම මම මෙච්චර මට තේරෙන විදිහට මම මේ පොදුවේ දෙන්න දුන්නාම ඇත්තටම හරියට ධර්ම තේරුම එහෙම පෞද්ගලික ප්‍රශ්න නම් මගේ ගහන්න ඉතුරු වෙන්නේ නැති මම එහෙම අහන්න ඉතුරු වෙන්නේම කොතනද හරි ෂෝට් එකක් තියෙනවා. හරි පොඩි අනුවක. තව කෙනෙකුට ඕන්න මේ කරගෙන යන එකේ අපහැදලිකම කොතනක හරි තිබුණොත් අහගන්න ඕනේ වෙයි. ඒිට මෙහා මම හැබැයි බොහෝ දුරට මම හිතන මේ දේශනාවක් ඇහුවාම මොනක් වෙන කෙනෙකුට ගොනු කරගන්න බැරි නැති දැන් මම අද වුණත් මේ සූත්‍රයට ඊගව සූත්‍රය සම්බන්ධ කරලා ඒ සූත්‍රය තව සූත්‍රයක් සම්බන්ධ කරලා ඕගොල්ලන්ට පොත් ටික බලාගත්තාම සැකයකින් තොරව එන නිවන් මඟ මෙන්න මේකයි කියලා සැකනතු කරන්න පුළුවන් ප්‍රතිපදාවක් හදලා දෙන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට තියෙන පුද්ගල සද්ධාවක් චුට්ටක්වත් අවශ්‍ය නැහැ. මේ ටික එකට ගුණ කරගන්න අපහසු එකට මම මේ ගුණ කරලා පෙන්නපු එකක් විතරයි තියෙන්නේ. මේ ටික බලාගත්තාම මේ ඇත්තටම තමන්ගේ මනස දිහා බලන්න කරන්න පුළුවන් එකක් ඒ කියන්නේ තමන්ට නිවන ධර්ම අඩු වෙනවද කෙලෙස් අඩු වෙනවද කියලා තමන්ගේ ගතිය බල බල මේක කරන්න පුළුවන්. ඊට පස්සේ තමන් දන්නවා මේ කෙලෙස් අඩු කරගන්න මේ නාම රූප බැලුවේ ඇයි දැන් නම් හාමුදුරනේ මට කුණු කොටස් 32 පේනවා ඇට සැකිලි පේනවා කියලා තොරන් බලන්න එහෙම නෙමෙයි. නීවරණ ධර්ම අඩු කරගන්න. මොකද ඉවර නෑ. නීවරණ ධර්ම අඩු කරගත්තේ ඒ අඩු වුණාම ආධ්‍යාත්මික ධර්මතා ටිකක් වැඩෙනවා. ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය, සැපය ආදී ධර්මතා ටිකක් සහ හිත සමාධිය වෙන සමාධිය වෙනකොට මේ කාම සංයාවට ලැබෙන ඒ සංයාව ඒ දැක්මම ඒ සමාධිය ගත්තේ මෙන්න මේ පෙන්වපු මාර්ග ඥාන නැත්නම් මෙන්න මේ ඇති දෙවිල රූපයක් වෙනකොට ඒ රූපය තුල මෙන්න මේ ගති ටික පෙනෙන මට්ටමට ගන්නයි කියන කාරණාව තියෙනවා. එතකොට එහෙම අර්ථය තියාගෙන භවනා කළොත් අපිට මේ එක එක චිත්‍ර වලින් නැති ඉඳන් මේ භවනා කරන්න ගියාම ගොඩක් දෙනකොට එක එක චිත්‍රපටි එක්ක ශරීර කැලි කැලි කැඩිලා කැඩිලා යනවා ඔළුව දිවි දිවි යනවා අඟල අඟල කැලි වලට කැඩෙනවා කියලා ඉතින් මේ කියන ඒවා ගත්තාම මට හිතාගන්න බෑ මේ මොකද මම මොහොම කැලි ගලන්න කිව්වද කියලා නෑ ඒකට හේතුව හොඳ කාරණාවක් දකින්න අපි ලිඳකට බහිනවා ලිඳට බහින්න ඉතින්ලා කඹයක් එකින් ගැට ගහලා මොකක් හරි ඒක ආදාරනේ බයිනේ එකපාරටම කරනකොට මොකද වෙන්නේ අතපයක ඒ වගේ හොඳට මේ නාම රූප ධර්ම බලනකොට ළමව ගැට ගහලා කියන මම මේක බලන්නේ හිත සමාධි කරලා මේ වගේ ඥාන දර්ශනයකට එන්නයි කියන එක තියාගෙන මේ නාම රූප දෙක බලන්න. නැති වුණ දෙකට පැනනා වගේ නාම රූප දෙක බලන්න කියලා ගියාම නාමයේ මෙහෙමයි රූපයේ මෙහෙමයි ඊට රූපේ තව හිතට හිතනවා එහෙම හිතන එකත් බලනවා ඔහොම හිතන එකත් බලනවා නාම ධර්ම කියලා බලන්න යනකොට Taman එකක් හිතනවා ඒ හිතන එක හරි කියලා ඒකෙත් තව එකක් බලනවා ඒකෙත් ආයකපල තමන් වෙනම නාම රූප දෙකට වෙනව පරීක්ෂණ ටිකක් කරගෙන යනවා. ඒකයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම වෙන්න එපා මේ පෙන්නපු සීමාවට ගොනු වෙන්නේ. මේ රූප කලාප කලාප කඩාගෙන කඩාගෙන කඩාගෙන ගිහිල්ලා එහෙම බලන්න ඕනේ නැහැ. අපි මේ උපායක් කරන්නේ අපිට නීවරණ ධර්ම දුර වෙන ප්‍රමාණය විතරක් බලාගත්තාම ඇති. ඈ ඔය පුද්ගල සංඥාවක වෙන මට්ටම දැන් මේකෙන් කරන්නේ මේ නාම රූප දෙක බැලුවේ නාම රූප දෙකක් බලා ගන්න ඕනෑවට නෙමෙයි. මෙතන දින පුද්ගල සංඥාව ගෙවා ගන්නයි කියන එකෙන් දකින්නේ. පුද්ගල සංඥාව ගෙවා ගත්තේ මේ හිත සමාධි කරගන්න. නීවරණ ධර්ම දුරු කරගන්න. නීවරණ ධර්ම දුරු කරගත්ත හිත සමාධි කරගත්ත මෙන්න මේ යථාභූත ඥාන දර්ශනය දර්ශනය කරගන්න. මේ යථාභූත ඥාන දර්ශනය ළඟ සිටියාම ඇත්ත ඇහිටි දකින්නවා කියන ධර්මතාවයේදී මෙතෙන් එදාටයි කලකිරීමේ දෙන්නේ කියන කාරණාව තේරුම් ගන්න. ඒකත් ඉතින් මතක් කරනවා පොඩ්ඩක්. අවශ්‍යම දේවල් තියෙන්න පුළුවන්. හම්බෙලා පොඩ්ඩක් කතා කරන්න. නමුත් ඔය වගේ කෑලි කැඩෙන ඒවා හිස් බවල් දකින ඒවා නම් අරගෙන මම ගවත්තන් එන්න එපා කියන එක මතක් කරනවා. මගේ කාලෙත් අපරාධය කරන කාලෙත් අපරාධ මොකද මම කෑලි කැඩෙන ඒවා බලන්න කියලාත් නැහැ. හිස් බවල් බලන්න කියලාත් නැහැ. බලන්න කියපේකේ අර්ථ මොකද්ද කියලා තේරුම් ගන්න කියන එක මතක් කරනවා. නැත්තම් වට වෙලා මොකක් හරි අත්‍යවශ්‍ය කාරණාවක් කියලා අන්තිමට කියන්නේ මොකක්ද මේ උඩෝ දීවි යන දැක්ක මෙහෙම මම කියන්නේ මේ අහපු එකේ වචනයක් තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ මහන්න වෙන්නේ. එහෙම වෙන්නේ නැති වෙයි හරියට මේ කාරණාව තේරුම් ගත්තොත් ඒක Tamanටත් පහසුයි. මොකද ඒක හදාගන්න මම මේ ටික කියන්නේ. ඒක වැරදි මේක මේ ওই චිත්‍ර බලන එක වැරදි. ඔය දැන් කොතනක හරි මනස පිට කරලා තියෙන්නේ මේ දේශනාව නාපව අහලා හරියට ඒ ඒ සීමාවන්ට සීමා වෙලා මේක කළාම හොඳටම ප්‍රමාණවත් කියන එකයි කියන්නේ. මේ හරි. ඒකම මේ ඊට කිවරයි සම්බන්ධන්නේ. කට්ටිය එකතු වෙලා වටේ පිටපොඩ සුද්ධ පරිත්ත කළා. පොයි දසු දෙට ආවමක් කරගෙන තිනේවා වටට සුද්ධ පරිත්ත කළා එහෙම යන්න සමහර විටක පින්තුන් සිල් සමාදන් වෙලා ගියාම ස්වාමීන් අතුගන්න වෙයි වෙනවා ඉතින් ඒක අකුසලයකට වෙයි ඒ හින්දා බත් පාසල් එහෙම ගත්තනම් කඩදාසි තියෙන නිකුත් කරලා ඒව ගිනි තියලා වටේ පිට අතුගාලා මේවා කියන්න ඕනේ හරිනම් මේවා කරන්න ඕනේ දේවල් ඉස්සරලා තේරුම් ගන්න නමුත් අපි ඔක්කොම අලුතෙන් නව යුගයේ කම්පියුටර් එකේ ඇවිල්ලා තියෙන මුත්තන් උගන්නේ නැහැ නේද එතකොට ඒ හින්දා වටපිටාව සුද්ධ පවිත්‍ර කරලා අස්පත් කරලා කටයුතු කරන්න කියන එකත් මතක් කරනවා මේ ඔගොල්ලෝ මොන කට්ටියක් කොදකන වටපිටාවත් අතු දාලා වන්දනා කරන්න යන්න ඇත්තේ හැමදේම දේරුවන් කරනයි මම ඔය ඕවා කිව්වත් මේ තරහ අදහසක ඉන්න නෙමෙයි කියන්නේ ඔයගොල්ලෝ හැමෝටම හැදෙන්න හදාගන්න සමහර වචන මගේ රළු ඇති ඒ සමහර විට ඉන්ද්‍රියන් ඉගෙන

¿Se calcula nueve? Entonces.